හොඳයි හැමදෙනාටම තෙරුවන් සරණයි හැමදෙනාමත් අද දවසේදීත් අපි ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා ශ්‍රවණත සිසිස විදා දිනන්නේ පවත්වන විදා දිනන්නේ උදේ කාලේදී ඕස්ට්‍රේලියා වේලාවෙන් පෙරවරු 10ට සිඩ්නි වේලාවෙන් පටන් ගන්නා සජීව ධර්ම සාකච්ඡාවට අද ඒ දිනේ බව මතක් කරන්න කැමතියි ඒ නිසා සමහර කල්යන මිත්‍රයන් මම හිතන්නේ පන්සල් වලට සිදුන ක්‍රියාවන් සම්බන්ධ නැති නිසා අඩුපාඩුවක් වෙනවා. එසේ වෙතත් අඩුපාඩුවක් අදහස් කර සංඛ්‍යාවකේ වැඩසටහන් සම්බන්ධන කෙසේ වෙතත් මම කාලය ගන්න නැතුව ඊටමත් ගෞරවයෙන් සත්‍යීතුමාට ආරාධනා කරනවා අද දවසේදී සාකච්ඡාවට අපිට ආරම්භයක් ලබා දෙන්න ආරසෙ. ඒ වගේම සත්‍යීතුමා අපි ඊටාම ගෞරවයෙන් ඊටාම කෘතඥතාවයෙන් තථාගතයන් වහන්සේට අපේ ශාස්ත්‍රඥ වහන්සේට වන්දනා කරමු. নমස්කාර කරමු. අද අපි සාකච්ඡා කරන්නේ ඒ සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේ අවසානම කොටස. පසුගිය සතිය අපි දුක්ඛ නිරෝධය ගැන කතා කළා. දැන් අප දන්නවා එතකොට කොතැනද දුක නිස්පාදනය වන්නේ කොතැනද දුක නිරෝධ වන්නේ කියලා. දැන් දුක නිස්පාදනය කරන මාර්ගය අප දන්නවා. දවස පුරා ඒකෙම ඉදෙන හින්දා. දැන් දුක්ඛ නිරෝධ මාර්ගය තමයි අවංකවම චේතනාත්මකවම තම තමන්ට ගලප ගන්න ඕන වෙන්නේ. ද මෙතෙක් කල් අප කරපු ඒ පඬිත බොක්ෂින් ටික නතර වෙන්න වෙනවා. දැන් අපිටම කියා ගන්න වෙනවා හා ඔයා කොහොමද මේක කරන්නේ කියලා. ඇත්තටම ඔයාට ඕනකමක් තියනවා කියලා මම මගෙන් අහන්න ඕනේ. කැඩපතක් ළඟට ගිහිල්ලා. සිද්ධාර්ථයන් වහන්සේ තථාගතයන් වහන්සේ අවබෝධයෙන් පස්සේ අවුරුදු 45ක් උදව් කළා කියලා කියලා හැමතැනම කියන්නේ එකම දේ මේක කරන්න මේක කරන්න කියලා නොඑක් විදිහට කියන්නේ මේකයි එතකොට අප කර්මී කතා කරන්න මේ කතාව අහනින් බොහෝ කල්යාණ මිත්‍රයනොත් ඒක ගැන හොඳ අවබෝධයක් තියෙනවා දැන් දැන් හොරබොරු බෑ මගාරින්න බෑ ලිස්සල යන්න බෑ මේ මගේ තෙන්දම ඕන මේකට ගොඩ වදින්න ඕන චේතනාත්මකවම ගොඩ වදින්න ඕන ඒ ගොඩ වදිනවා කියලා අමුතුවෙන් වෙන පාට ඇඳුමක් ඇඳගෙන වෙන දිහාවකට යනවා නොවි උපාදින්නේ එතම අපි වචනේ දාන්නවා යොමු කරන්න වෙනවා අවධානය. ඒ ඒවට තියෙන pāli වචන මම කියුවේ නැහැ. නමුත් අප දන්නා මොනවද ඒවට තියෙන pāli වචනේ කියලා. ඒතර මං දැන් කවුද කොහොමද වෙන්නේ ඊළඟට මොකද වෙන්නේ කියන අදහස නෙවෙයි. ඊට වඩා වෙනස් විදිහකටම දැඩි ලෙස අවධානයක් යොමු කරන්න වෙනවා. එතකොට තේරෙන්න පටන් ගන්නවා මේ දුක්ඛ නිෂ්පාදන මාර්ගයේද දුක්ඛ නිරෝධ ගාමිනී මාර්ගයේද කියලා. ඒකට තමයි අපි කියන්නේ කුසලයේ සහ අකුසලයේ තේරෙනවා කියලා ওই බස් අපි භාෂාවෙන්. ඒ නිසා අපි දුක්ඛ නිරෝධ ගාමිනී මග්ගේ වචනේ අලුතෙන්ම අහනවා කියලා හිතා ගන්න ඕන අපි. කුරු රටේ කම්මාස ධම්ම නිගමේදී සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ඒ සත්‍ය අවබෝධය කරන්ට උවම නැත්තන්ට කිව්වා මෙන්න නොවරදින මාර්ගයක් මේ පාරට ගොඩ වුණොත් නොවර නිවැරදිවම එතෙන්ට දුව යන්න පුළුවන් එතෙන්ට යන්න පුළුවන් එහෙමනම් ඒ සැකයක් නැතුව ඒ මාර්ගේ යන්ට මම චේතනාවක් හදා ගන්න ඕන. එක් තත්පරයකට හරි. තියනවා කියලා හිතන්න එපා. ඒත් එවිට පැවිදි බව අතුරුදහන් වෙලා යනවා. නැති වෙනවනේ අතුරුදහන් වෙන්න ඕන. ස්ත්‍රී බව අතුරුදහන් වෙන්න ඕන. පුරුෂ බව අතුරුදහන් වෙන්න ඕන. සිංහල බව අතුරුදහන් වෙන්න ඕන. බෞද්ධ බව අතුරුදහන් වෙන්න ඕන. ආර්ය ශ්‍රාවකෙක් වෙන්න ඕන. දැන් මෙතෙන්දිත් උන්වහන්සේ හොඳට කියනවා. එතකොට මේ මාර්ගයේදී අහවල අහවලා කියලා පුජ්‍යල භාවයෙන් තොරව තථාගතයන් වහන්සේ ගැන ඇල්මක් ආදරයක් ගෞරවයක් සදහැසිතක් කෘතඥතාවයක් මතුවෙනවා. අවංකම කියනවාට. ඊළඟට දැන් ධර්ම මාර්ගයේ දන්න නිසා වෙන ධම් මඟ හොයන්නේ නැහැ වෙන ප්‍රතිපදාවලට යවෙන්නේ නැහැ වෙන වෘක්ෂලතා පිහිට පතන්නේ නැහැ සෑයවල් වල පිහිට පතන්නේ නැහැ ධර්ම මාර්ගයේ පිහිට පතනවා ඒ වගේම දිවිහිමියෙන් මේ ධර්ම මාර්ගයේ ගෙනාවා එක්තරා පිරිසක් සුපටිපන්න වූ උජුපටිපන්න වූ සාමීචිපටිපන්න වූ පිරිසක් මේක ගෙනාවා. ඒ අහවලා අහවලා කියලා නෙවෙයි පිරිස් සමූහයේ හැටියට උත්තමයන්ට උත්තමාවියන්ට ඒක සිංහල කියන පුංචි දූපතේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන ඈත පෙරදිග රටක වෙන්න පුළුවන්. ස්ථිරවාදී වෙන්න පුළුවන්. මහායාන හරිවෙන් තාන්ත්‍රයාන හරි වෙන්න පුළුවන්. නමුත් මේ ආර්ය මාර්ගයට පිළිපන් උත්තමව සිටිනවා. උත්තමාවියන් සිටිනවා. සිවුරු ඇති ඇත්තු සහ සුදු රෙදි පාට ඇඳින ඇත්තුත් ඉන්නවා. ඒ ඇත්තෝ කියන සමූහ වශයෙන් සමූහයක් හැටියට එන ඒ සංඝ කියන සමූහයටම එන්න ඕන බැතිසිත කෘතඥතාවයක්. ඒ ඒකල ඒ මාර්ගයට ආර්ය ශ්‍රාවකයට අවතීර්ණ වෙන්න වෙනවා මං කාටවත් කියනවා නෙවෙයි මම හිතා ගන්නවා එතකොට තථාගතයන් වහන්සේ කම්මාස ධම්මේදී අර භික්ෂු පිරිසට කියනවා නැත්තම් සත්‍යාබෝධේ ඉතර නැත්තන්ට කියනවා ඌම නැත්තන්ට කතමංච භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සත්‍යං මේ පිරිසිදු සත්‍යයක් තියෙනවා ඒකේ නම දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා පටිපදාවක් මේ දුක නිෂ්පාදනයේ නොවන පැත්ත මොකක්ද එතෙන්දි තායි මුල් මුල්ම දවසේ අර පස් දෙනාට කියෝ වගේ එදත් කියනවා අදත් කියනවා අය මේවේ මෙන්න මේකම තමයි අරියු අට්ඨංගිකෝ මග්ගෝ කොටස් 8කින් යුක්ත වූ ආර්ය මාර්ගය කොටස් 8කින් යුක්ත වූ ආර්ය මාර්ගයක් තියෙනවා ඒ කියන්නේ සීයේ තීදම් මොනවද සම්මා දිට්ඨි ලෝකයේ පිළිබඳ තියෙන අදහස හරි කරගන්න ඕන. Tamange හිතේ මතුවෙන සංකප්ප අර පසුගිය සතියේ සංකප්ප ඇහෙන් කොහෙන්ද මතුවෙන්නේ කියලා ආයතන හයක් ගැන කිව්වා. ඒ මනෝ වලට වැඩි අවධානය යොමු කරා. ඒ චක්කුව S2 කන් දෙක දිව නාහය හැම ඔක්කොම જાති. ඊට පස්සේ මනෝ ඔය කොහොම එකතු වෙලා එන අදහස් රසක් එනවා. ඒ අදහස් රස කොහොමද කියලා බලන්න වෙනවා. ඒක දුක නිස්පාදනය කරන එකක්ද නැත්නම් දුක අඩු කරන එකක්ද කියලා. ඒ නිසා තමයි සම්මා සංකප්ප. සම්මා වාචා. ඊළඟට මේ දිව කියන කියන රස විඳිනවා විතරක් නෙවෙයි අර විතක්ක සහ ਵਿਚාර අනිත් අයත් එක්ක අනිත්‍යයට දුක් වේදනාවෙන්ට හරි සුව වේදනාවෙන්ට හරි සිද්ධාන්ත හරි නැලවෙන්න හරි කියන්න පුළුවන්. ඒ ඒ ඒ හැකියාව මිනිස් දිවකට තියෙන හැකියාව ගැන පරිස්සම් වීමක් වෙනවා. සම්මා කම්මන්තෝ ඒ වගේම උපාදින්නව භවයගාමි සත්‍ය කෙරෙහි කවුරුත් යනවා. ඒ නිසා මේ ගමන යන මා විතරන්නේ තවත් කවුරු හරි ඉන්නවා මා කියලා කියන්න දෙයක්වත් නැහැ. ඒ පොදි විතරක් නෙමෙයි තවත් පොදි තියෙනවා. ඒ ඇත්තට කරදරයක් නොවන විදියට ඉන්නේ කොහොමද? සම්මාජී එයාගෙම ජීවත් වෙන්න වෙනවා මේකට කැම බීම දෙන්න වෙනවා ඒක කොහොමද කරන්න ඕන සම්මා වායාම උත්සාහයක් කරන්න වෙනවා උත්සාහයක් කරන්න වෙනවා සම්මා සති සතිය කියන එක දැන් මේ තෙක් දවස් බුදුහාරු අප සාකච්ඡා කළ තථාගතයන් වහන්සේ ඒ ශාස්ත්‍රඥ වහන්සේ කියා දුන් මාර්ගයේ සතිය තියාගන්න ක්‍රම කොයි කොයි තැන්වලද සතිය තියාගන්න ඕනේ කියලා ඊට පස්සේ අර විතක්ක ਵਿਚාර වල වේගව අඩු වෙලා අඩු වෙ ගිහිල්ලා අපට එනවා එක්තැන් වූ කල්පනාවක් සමාධි ඒකට කියන සමාධි එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ දැන් අපි වචන වශයෙන්ම ඔක්කොම කියනවා නෙවෙයි දැන් සම්මා දිට්ඨිය මොකක්ද කියලා ඒ සූත්‍ර අනුව තෝරනවා නෙවෙයි අපි බලමු ඒක පස්සේ සාකච්ඡා කරන් දෙමු යංකෝ භික්ඛවේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි මොකද්ද ඒතොර සම්මා දිට්ඨිය. ඉස්රෝම මගේ අදහස් ඍජු කරගන්න උන් මට මේ ලෝකයේ පිළිබඳ තියෙන සැලැස්ම මානසික සැලැස්ම මට තේරුම් යන්න ඕන. දුක්ඛේ ඥානං අප දැන් කතා කළා කුමක්ද දුක කියන්නේ කියලා. මේ ශාරීරිය පාවිච්චි කරන එක ශාරීරියේ නිර්වාණය නිසා ඒකට සිදුවෙන જાති ඒකට ලෙඩ හැදෙන දේ ඒ වගේම ඒක පරණ වෙන හැටි ඒක අතුරුදහන් වෙන හැටි මරණය වෙන හැටි ඔක්කොම බැලුවාම බොහොම අවාසනාවන්ත තත්ත්වයක් තියෙනවා ඒක ගැන අවබෝධයක් තියෙනවා ඒක ගැන අවබෝධයක් ඇති කරන්න උත්සාහ ගන්න මේක අගය කරන්න තියෙනවා අහන්න බෑනේ සිංහානේ කාගේ හෝ මයික්‍රොෆෝනයක් ඕන් වෙලා තියෙනවා සත්‍යයක් එහෙම. සාමාන්‍යයෙන් කට්ටිය ඔක්කොන්ටම ඇහෙනව නේද මේ සත්‍යීතුමා කතා කරනවා අපි කතා කරනවා. මට එක්කෙනෙක් කියන්නේ. ඇහෙනවද දවස් මහත්තයා? හොඳයි. ශ්‍රීමති මහත්මියට මම කතා කරන්න ගහනවද? ශ්‍රීමති මහත්මියට ඇහෙන්නේ නැහැ කියලා දැනුම් දීලා තිනවා. අපි මයික් එක නාන මියුට් කරලා තියෙන හින්දා මේ පැත්තේ ගැටලුවක් වෙන්න බෑ. ශ්‍රීමති මාත්‍රිට තාමත් මම කතා කරනකත් ඇහෙන්නේ නැහැ වගේ පේන විදිහට. ඒ නිසා මේ ඔඩියෝ සෙටින් එක ගිහලා බලන්න කියලා මැසේජ් එකක් දැම්මා අපි කරගෙන යන්නේ. ඒ සත්‍ය ඉක්මනට ඒක වස්සන්නේ. ඊළඟට ඒ ඥාන කියන ඥාන කියලා කියන්නේ තමන්ට එනවා අර විපස්සනාවේ ප්‍රතිඵල හරියට බලා සිටීමේ ප්‍රතිඵලයක් හැටියට දර්ශනයක් මත වෙනවා. ඒක ඒක ඒක පහළ වෙන එක එක්කෙනාට එක එක විදිහේ. මෙතෙන්දි සිහි කර ගන්න ඕන අර පසුගිය සතියේ මාධවි මාධව මහත්මයා කිව්වා මේ කවුරු හරි කතා කරනකොට මට කලින් මෙයාට සත්‍ය අවබෝධය කරගන්න ඉඩ තියෙනවා. යාට නිබ්බාන අවබෝධ වෙන්න ඉඩ තියෙනවා කියලා. ඒව හොඳ දේවල්. ඒ ඒ වගේ එතකොට මම කියන එක්කෙනා මාර්ගයට අවතීර්ණ වෙනවා කියන කතාවක් නැහැ මෙතන. මේක තේරුම් ගනිමින් යනවා හැමෝම. කල්යාණ මිත්‍රෝ පමණයි. අවංකම හැබැයි මගට බහිනෝ මට යන්න පුළුවන් කොච්චර දුරද? සසඳන්නේ නැහැ දැන්. සමහර අයට ඒ හයිවේ එකට ආවහම විවිධ කාර් වර්ග තියෙන්න පුළුවන්. සමහර බයිසිකල් යන්න වෙන්න පුළුවන්. සමහර පයින් යන වෙන්න පුළුවන්. ඕන විදියක්. ඒ යන විදිහට ඒ ගමන් මාර්ගය තමයි දැනගන්න ඕනේ. එතකොට ඒ එහෙම කිව්වහම යනක් බවක් පේනවා. එහෙම තමන් ළඟට එන බවක්. දුක්ඛේ ඥානං තමන්ගේ ශාරීරියේ තමන්ට දෙන දුක තමන්ගේ මනස තමන්ගේ මනෝ තමන්ගේ හිත තමන්ගේ විඥානත්වය තමන්ට දෙන දුක ටික ටික තේරුම් ගන්න ඕනේ ඇහැ තමන්ට දෙන දුක කන තමන්ට දෙන දුක කන කියනකොට හිලම නෙවෙයි ආයතනය නහය තමන්ට දෙන දුක තමන්ට දෙන කරදරේ දිව තමන්ට දෙන දුක තමන්ට දෙන මහන්සිය තමන්ට දෙන කරදරේ හැම තමන්ට දෙන දුක තමන්ට දෙන කරදරේ තමන්ට දෙන මහන්සිය මනෝ තමන්ට දෙන දුක තමන්ට දෙන කරදරේ තමන්ට දෙන මහන්සිය මවිසින්ම තේරුම් ගන්න ඒක තමයි දුක්ඛේ ඥාන ඒ දුක්ඛේ ඥානං එනකොටම තේරෙනවා තේරෙන්න ඕන මේ දුක්ඛ ආවනම් දුක්ඛ සමුදයක් තියෙනවා එතකොට මේ බන්දෙනිය සිද්ධාර්ථයන් වහන්සේ තථාගතයන් වහන්සේ පැහැදිලිවම නොවරිදින මාකක් හැටියට කිව්වා මෙන්න මේක තමයි එත්තේසා තන්නා උපජ්ජමානා උපජ්ජති එත්තනි විසමානා නිමිසිතේ මෙන්න මෙතන තමා ඔය තණ්හා කියන ඒ අවශ්‍යතාවය කියන එක දලු දාන්න පටන් ගන්න. ඔන්න පළවෙන්ට පටන් ගන්නෙ ඇස් දෙකේ, කන් දෙකේ, නාසයේ, දිවේ, මනෝවල හැමේ කියලා පැහැදිලිවම කිව්වා ඒක. එතනි විසමානා නිවිසිතී. පදිංචි වෙලා ඉන්නෙත් ඔතනම තමයි. ලැබුම් ගන්නෙ. ඒතර කොහෙවත් නෙවෙයි පොතේ නෙවෙයි පින්තූරවල නෙවෙයි වෙන ගැහැණු මිනිසුන්ගේ නෙවෙයි වෙන යාන වාහන වල ඇඳුම් පළඳුම් වල නෙවෙයි බැංකු ගිණුම් වල රැකියාවේ නෙවෙයි තරාතිරම නෙවෙයි ඇහි කනේ දිවේ නාසයේ හැමේ සහ මනෝ වල තමයි මේක පදිංචි වෙලා ඉන්නේ පැල දාන්නෙත් දලු දාන්නෙත් නර්සරියේ එතනයි කියලා තමන්ට තේරෙන තුරු දුක තේරෙනවා දුකේ පැල දෙීමම තේරෙනවා දුක්ඛ නිරෝධයත් එතනමයි වෙන්නේ කියලා කිව්වා 60ක්ම කිව්වා අපි ඒ කියන්නේ අපි අපි කතා කළා කිව්වනේ අපි කතා කළා කියන්නේ එතකොට එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති වගේම එතෙන් එත්ත නිරුද්ධ පහියමානා පහියති නිරුද්ධමානා නිරුද්ධ එතකොට හොයන්න අහවල් තැන නෙවෙයි දැන් අර අජ්ජහත්තේ උපාදින්නේම තමයි මේක එන්නේ කියන එක. ඒක තමයි දුක්ඛ නිරෝධේ ඥානං එනවා. හා මේකේ තමයි දුක නිරෝධ වෙන්නේ කියලා එක පාට විදුලි කොටන වගේ දැනුමක් එනවා ඒකට. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥාන. ඒ දුක්ඛ නිරෝධය සඳහා මවිසින් මේ අනුගමනය කරන්න ඕන මට පවරා දෙන්න ඕන මාර්ගය. මට මම පවරනවා. ඔයාට මේක ඕන නම් ඔයා මෙන්න මේ දෛනික ජීවිතයේදී මෙන්න මේ ටික කෙරෙන්න ඕන. කියන එක එනවා. ඒතර කාලයත් එක්ක විශාල pore බැඳිල්ලක් තියෙනවා. ඒක අමතක කරන්නත් හොඳ නැහැ. අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි භික්ෂුවරුනි සත්‍ය ගවේෂකේනි මෙන්න මේක තමයි සම්මා දිට්ඨිය කියන්නේ. කතමෝච භික්ඛවේ සම්මා සංකප්ප. අර කොටස් 8ක්ම තියෙනවානේ. මේ පාදේ තියෙන කොටස් 8ක්. මේ අටකින්ම හැදිලා තියෙන්නේ. තට්ටු තට්ටු හැටියට තියෙනවා. අරකින් ගිහිල්ලා මේකට යනවා නෙවෙයි මේ ඔක්කොම එකතුලා තමයි මේ පාර හැදිලා තියෙන්නේ. අර ඉස්සර සමතලා කරලා හොඳ පස් දාලා සපතලා කර ඊට පස්සේ ඊට රෙද්දක් දාලා ඊට රෙද්දක් දාලා ඊට පස්සේ ගල් දාලා තලලා ඊට පස්සේ සිමෙන්ති දාලා නැත්නම් ඇස්ෆෝල් දාලා තලලා හදනවා වගේ ඔක්කොම එකට හැදුලා තියෙන තැනක් තියෙනවා ඔය අටෙන් සම්මා සංකප්ප අර මනෝ තියෙනවානේ ඔය මනෝ ඔළුවේ මනෝ හරහා පළපදියම් වෙලා ඕක නොඑක් hard disk එකක වගේ ඕකේ තැම්පත් කරපු જાති තියෙනවා. එක එක જાති වලට මං අගේ දීලා ඒ අගේ දුන්නේවත් එක් එකතු කරගෙන මං අදහස් මවනවා. මං කියන්නේ මම මන්නේ මේක ඇතුලේ එනවාද ක්‍රියාදාමයක් විතරයි. ඒ ඒ ක්‍රියාදාමයේ හැටියට අපි ඉගෙනගත්ත ඒ ඒ කලින් දෙකේදිම අර 60න් අන්තිම හරියේදී ਵਿਚාරේ සම්පස්ස වේදනාවලින් පස්සේ චේතන සංඥා චේතනා විතක්ක ਵਿਚාර ඔක්කොම જાති එනවා වගේ මේකේ එනවා. ඒකෙන් තමයි අපි මේ මෙසේ භවෙන් එසේ භවට යනවා කියලා අපි එහෙවි මේ සතිය විදිහට. ඉත්ත භාව අඤ්ඤතා භාවයට යමින් භවය හැදෙනවා. කවදද හදන්නේ? අද ඉරිද්දා මේ සෙනසුරාදා. භවය හදන්නේ. මරුණට පස්සේ නෙවෙයි. එතකොට මේ සංකප්ප වර්ග තුනකට දාගත්තාම දුක්ඛ අඩු වෙනවා නැත්නම් නිස්පාදනය වෙන්නේ වෙන කයි වෙන්නේ. නෙක්කම්ම සංකප්ප. අයින් වීමේ සිතවිලි පහල කරගන්නවා. අයින් වීමේ එක්සිට් වෙන්න ඕන. අභ්‍යාපාද සංකප්ප ලෝකයේත් එක්ක ගැටෙන පිය රූප සාත රූප නොවන දේවල් එක්ක අමනාප නොවි ඉන්න සංකප්ප මතු කර ගන්න මම කියන එක්කෙනා විශේෂ පුජ්‍යලයක් ඒ පුජ්‍යලයාට යන්න දෙන්න අවශ්‍ය විදිහට මේ සැරිසරන්න නොදෙන නැත්නම් විනාශ කරන්න ඕන කියන අදහස නැති වෙනවා ඒ මම කියන පුජ්‍යලගේ විශේෂ භාවය අතුරුදහන් කර ගන්න ඕනේ. ඒවා සමහර කල්යාණ මිත්‍රයන් කල්යාණ මිත්‍රයන් හොඳට කිව්ව අදත් කියන්නේ. අයං උච්චති භික්ඛවේ සම්මා සංකප්පෝ ඔය මනෝහරහා සම්මා සංකප්ප කියන කොටස ඇති කර ගන්නවා නම් ওই මාර්ගයට අවශ්‍යම දේ ඒකත් ඒ තුනත් ඇති කර ගන්න. සම්මා වාචා කතමාච භික්ඛවේ සම්මා වාචා එක් දුක්ඛ නිස්පාදනය වෙන්නේ මිච්ඡා වාචා වලින් දුක්ඛ නිරෝධය වන්නේ සම්මා වාචා වලින් ඒතරු දිවක් තියෙනවානේ ඔය ඇස් දෙකට පල්ලයන් නහය හීල් දෙකක් තියෙන ඊට පල්ලයන් දත් එක්ක තොල් එක්ක ඔක ඇතුලේ තියෙන දිවක් කියලා එකක් හුඟක් රස බලන්න එහෙම ඕක තමයි ඕන වෙන්නේ ඔය දිව අර විතක්ක ਵਿਚාරේ අනිත්‍යයට සද්ද නගා පිට කරන්න පුළුවන් ගතියක් මේ ශරීරය ලැබුපුවාම වෙනවා. පුදුම හපංකම් කරන්න පුළුවන් ඒ ඔය ඔය හෙලවෙන දිවට. ඇතුලේ ඒ ඒ සොරතාන්තුත් එක්ක ඒ සවුන්ඩ් බොක්ස් එකත් එක්ක මෙසර එක එක නා එක එක භාෂා කතා කරන චීන හරි ජපන් හරි උර්දු හරි හින්දි හරි තැමිල් හරි හෙළ දිවේනේ හෙළ බස හරි පාලි හරි ඉංග්‍රීසි හරි ප්‍රංශ හරි ඕන එකක්. ඒ කතා කරන එක අනිත් අයට මා කොමියුනිකේට් කරන විදිහක් තියෙනවා. ඒකට අනිත් අයට නොරිද වෙන්නටත් ඒ වගේම අනිත් අය නොමග නොයන්නටත් සත්‍ය පමණක් පවසන්නට ඔය දිව පාවිච්චි කරන්න වෙනවා මේ දිව පාවිච්චි කරන්න. ඒක තමයි සම්මා වාචා කියන්නේ. අපිව දන්නවා. නොසිදි වෙච්ච දේවල් නොසිදු සිදු වෙච්ච දේවල් හැටියට කියන්න නැති ඉන්නවා. ඒ වගේම මිත්‍රත්වයන් අතුරුදහන් වෙන මිත්‍රත්වයන් දුර්වල වෙන කතා නොකර ඉඳලා අග බලා ගන්න. ඒ වගේම රිද්දෙන වචනේ පොලයිට් නැති වචන පාවිච්චි නොකර ඉන්න වග බලා ගන්නවා. අනිත්ට ආදරයෙන් කතා ඒ වගේම වැඩක් නැති කමකට නැති අනවශ්‍ය කතා තියෙනවා. ඒ අනවශ්‍ය කතා අපි තුන්ද පන්ති කාමරයක කතා කරන જાති සමහරට නෙවෙයි එතන උගන්වනවා නම් ඒක වෙනම විදිහක් කතා කරන. ඒක දෛනික ජීවිතයට අවශ්‍ය වෙන්නේ නැහැ එතකොට. කොම්පියුටර් ගන්න යනවා නම් කෙමිස්ට්‍රි ගන්න එක්කෙනා ඉන්නවනේ කෙමිස්ට්‍රි කියලා දෙනවා ඊට පස්සේ ඒක අවශ්‍ය නැහැ හැමෝටම කියන්න. ඒ වගේ නැති තමන්ට නිදානවතින් කතාව හැමතිස්සෙම තියෙනව අනිත්යට තියාගන්න පුළුවන් යමක් කියවෙන්න ඒක තමයි එතකොට ඒකෙන් අයින් වෙනකොට ඒකත් මේ සම්මා වාචාර ගමන් මාර්ගයන්ට ඕන චේතනාත්මකව ආදරෙන් බුදුහාඳුරන්ට මේක තමයි එන්න ඕන ඊළඟ එක. ඒක එතකොට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවක්. ඔය ඔය ඔය ටික. ඔය සම්මා වාචා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවක්. දුක්ඛ නිස්පාදන ගාමිනී ප්‍රතිපදාවක් නෙවෙයි. ඒක වෙනම එකක්. අපි ඉගෙන ගන්න. මීට කලින් කතා කරලා තියෙන දැන් කියනකොටම දාන්න. දැන් මෙතන දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. එතකොට මේ වචන ගැන අවධානයෙන් ඉන්න වෙනවා. සතිය නැති ගම නිසා පිට වෙනවා සමහරට. ආයෙත් මතක් කර දෙනවා. හා ඔයා දැන් මෙහෙම කෙනෙක් වචේතනාත්මක මේ මාර්ගයට යන්න අවතීර්ණ වෙලා ඉන්නේ ඇවිදගෙන යන්න. එහෙමනම් මෙන්න මාර්ගයේ කොටස් 8ක් තියෙනවා. මේකෙන් ගිලයකට යනවා නෙවෙයි. හැමතිස්සෙම මේ දුක් මේ ටික කළොත් දුක්ඛ නිරෝධයක් කියලා Tamanට තේරෙනවා. ඒක ඒ ටිකෙන්ම තේරෙනවා. එනසා. කතමෝච බික්කවේ සම්මා කම්මා දැන් අර දිවෙන් කතා කළා වගේ මේ අත පාවිච්චි කළා අර අර චේතනා සංකප්ප චේතනා සංඥා චේතනා ඔක්කොම જાති අතින් පයින් පිට කරන්න පුළුවන්. ඒක එතනට අර එතකොට එනවා අර සම්මා සංකප්ප දෙකේ කියපු ටික අභ්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප මතුවෙලා එන විදිහට ශාරීරිය පාවිච්චි කරනවා. ඒතු සම්මා දිට්ඨි තියෙනකොට මේක සම්මා සංකප්ප ඇවිල්ලා මේකටත් එන්න පුළුවන්. මං උපාදින්න ශරීරයක් මං කියලා කියන්නත් බෑ. මේ කතා කරන එක්කනා උපාදින්න කරගත්තා වගේම එක එක්කනා තණ්හා මාන දිට්ඨි උපාදාන නිසා එක එක විදිහේ ශරීර ලබලා තියෙනවා. එක එක විදිහේ ශරීර ලබලා තියෙනවා. එතකොට ඒ ශරීර විනාශ නොකරන්න වග බලා ගන්න. ඒ කටියටත් අයිතියක් තියෙනවා. මේ පෘථිවිය තුල හරි මේ වායු ගෝලය තුල හරි එයින් ඔබේ හරි ජීවත් වෙන්න. ඒ වගේම තමන්ට නීත්‍යනුකූලව හෝ වාචිකව උරුම නැති කිසි දෙයක් තමන් ලබා ගන්නෙ නැහැ. Tamanට කියලා වෙන් කළා නැත්නම් ඒක ගන්නෙ නෑ. ඒක ඊටාම හොඳ දෙයක් වෙන්න ඕන. ඒ තරම්ම හොඳයි ඒ ඒ අතේනේන සුචිභූතේන අත්තනා කිව්වේ ඒක පිවිතුරු ආත්ම පරිහරණයකට එන්න පුළුවන්. තමන්ට උරුම දේ පමණයි තමන් ගන්න. ඊට පස්සේ කාමේසු මිච්ඡාචාරා. ඊට පස්සේ ලිංගිකත්වය කියන එක කාටවත් කරදරයක් නොවන විදිහට පාවිච්චි කරනවා. ඒ ඒ ශක්තිය කියන්නේ. අයං උච්චති භික්ඛවේ සම්මා කම්මන්තු. මෙන්න මේක තමයි අර වචන පාවිච්චි දිව පාවිච්චි කරා වගේම හරියට ශරීරේ පාවිච්චි කරන්න වෙනවා. ওই කොටස් ටිකට. ඒක තමයි සම්මා කම්මන්ත. ඒක දුක්ඛ අවධානය යොමු දුක්ඛ නිරෝධ ගාමී දුක්ඛ නිස්පාදන ගාමිනී පටිපදාව තමයි ඔයකින් පිට පැන්නේ ගම. ඒක දැන් පැහැදිලි අපට. මොකද එත්තේසා තණ්හා uppajjamana uppajjati කිව්වා වගේම එත්තේසා තණ්හා නිරුද්ධමාන පහියමාන පහියති නිරුද්ධමාන නිරුද්ධති කියලා තථාගතයන් වහන්සේ අර ඇත්තන්ට කියලා දුන්නා. සිද්ධාර්ථයන් වහන්සේ. එතකොට අර පිය රූප සාත රූප 60 තැනක් කිව්වනේ. ඔය 60 තැනට තමයි මේක යොමු වෙන්නේ. ඊපස්සේ සම්මා ආජීව. ශරීරයක් ලැබුව නිසා මේකට කණ්ඩ දෙන්න ඕන, පොවන්න ඕන. ඒකට අර අපේ හෙළබසින් කියන්නේ සිව්පසේ සපයන්න ඕන. ඒ තමන් තමන්ට විතරනේ තමන් තවත් අය ඒකට ඇඳ ගත්තා නම් ඒ ඇඳ ගත්තා එතත් ඒව සපයන්න වෙනවා එතකොට ඒක ඒක හැබැයි සම්මාජීවියක් කරගන්නවා අනිත් උපාදීන්න වූ සත්ව කොට්ටාසයන්ට කරදර නොවෙන්නට. ඒ ඒක චේතනාත්මකවම හිතේ පහල කරගන්න. මේ පැවැත්ම තව පැවැත්මකට කරදරයක් නොවන විදිහට. ඒක සමාව දෙනවා මේක කරන්න වෙනවා දැන් මම මෙහෙම කරනවා මෙහෙම කරනවා ඒකින්ද Tamanටම සමාව දෙනවා මේක හොයන්නත් එපායි ඔක්කොටම ගැටිකාර වගේ නෙවෙයිනේ ඉන්නේ ඒ නිසා. ඒ වන්දනි උත්මයෝ තමාර සංඝ කොටස ඇති වෙන්නේ මතක තියාගන්න. ඒ ඇත්තෝ ගැන ලොකු කෘතඥතාවයක් ඇති වෙන්න ඕන. ඒ නමක් විතරයි කිය සමාවෙන්ට වෙනහකට ගියා. එතකොට කතමාච භික්ඛවේ සම්මා ආජීවෝ ඉද භික්ඛවේ අරිය ශාවකෝ මිච්ඡා ආජීවම් පහය. අර අනුන්ට සිද වෙන ජීවත් වීමේ ක්‍රමය හිමීට අයින් කරලා දාර කතා කරනකොට සමහර කල්යන්ට හොඳට කිව්වා මේ එක එක මැනේජ්මන්ට් කරන්න ගියාම පරිහරණය කරන්න ගියාම සිදුවෙන ජාති. ඉතින් ඒව ගැන දැන් අපි අවධානයෙන් යොමු කරගෙන ඒවා ගැන සමහර ඒවාට මෝඩකම් වලට හිනහවලා උතුම් ගති වලට ආශිර්වාද කරගෙන යන්න වෙනවා. මිච්ඡා ජීවම් පහය සම්මා ජීවෙන ජීවිතං කප්පේ. අයං උච්චති භික්ඛවේ සම්මා ජීව. ඊට පස්සේ සම්මා වායාම. මාකටිං කියනොත් දැන් අප දන්නවා දැන් දුක් මතකෙ තියා ගන්න ඕන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා. දුක්ඛ නිෂ්පාදන ගාමිනී පටිපදා නොවේ යුතු. ඔන්න ඩිංග හිතන්න ඕන තැන ඔන්න තමන්ගේ පෞරුෂත්වයේ විදිය මනින්න හොඳ විදියක් මෙන්න මේක දෙනකොට මේ මාන වශයෙන් නෙවෙයි ඉදබික්කවේ පික්කු අනුප්පන්නාන පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය මෙතෙකල් ආවේන අලුත් අලුත් දේවල් හිතින් මවන්න අර දුක්ඛ නිස්පාදනය සඳහා වෙන ධාතු. ඒකට වග බලාගෙන චන්දං ජනේති. ඒකයි මේක අර චේතනාත්මකයේ හිතක් ඇති කරගන්නවා චන්දං ජනේති. ප්‍රස් කරනව නෙවෙයි එතකොට. මං චන්දං ජනේති මටම කියා ගන්න ඔය ආර්ය ශ්‍රාවකේ කේමනන් සිද්ධාර්ථට ආදරේ මේ ආර්ය සංඝ ගැන මට දැන් කෘතඥතාවයක් තියෙනවා ධම්ම මාර්ගයේ දුක නිරෝධ ගාමිනී එහෙනම් ඔහෙට යන්න පුළුවන් හා එහෙමනම් මේක ගැන ටිකක් පරිස්සම් වෙන්න එකකින් පරිස්සම් වෙන්න ඔයග බලා ගන්නවා කටු නොයනෙන්න චන්දං ජනේති වායමෙති උත්සාහයක් ගන්නවා විරියන් ආරම්භ දායනික ජීවිතයේදී ඒකට වැඩි අවධානය යොමු කරනවා අර සම්මා ජීවියත් එක්ක යන ගමනේම චිත්තම් පග්ගන්හාති සිතට අවධානයක් යොමු කරලා සිතත් ඒ පැත්ත වැඩිපුර යොමු කරගන්නවා අදිෂ්ඨාන පූර්වක පදහත් ඒ සඳහා කාලයක් යොබ් වේදම් කරනවා තේනවා නම් මොනවා හරි අර හැට තැනීම ඇවිලා දුක්ඛ නිස්පාදනය ඒවා ඒවා අයින් කරන්ටත් ওই විදිහටම තමන් තමන්ට යෝජනාවක් කරගන්න මේකනම් දුක්ඛ නිස්පාදන ගාමිනී ප්‍රතිපදාවක් මේක අයින් කරගන්න ඕනේ පහනාය අපි දන්නවා මේ හතර තැන ඒතකොට ඒව ගැන නෙවෙයි කියන්නේ ඒ ඒ විස්තර කරන්න නෙවෙයි හදන්නේ එතකොට පහළ නොවිච්ච දේවල් තියෙනවා. සමහර මට තේරෙන මේක තිබුණොත් වාසි 1000යි තවත් මේක තියාගන්න ඕන. අව්‍යාපාද සංකප්ප, නෙක්ඛම්ම සංකප්ප, ඒ වගේ જાති. අවිහිංසා සංකප්ප තවත් තියාගන්න මොන විදිහේ වැඩක් කරොත්ද හොඳ. මේක කළොත් මේක දිහා බලන් හිටියොත් මේ ගැන කතා කළොත් මට ව්‍යාපාද වැඩි වෙනවා කාම වැඩි වෙනවා, ද්වේෂ වැඩි වෙනවා. ඒ නිසා ඒ ගැන නෙවෙයි මම වෙන පැත්තකට මනස යොමු කරන්න ඕනේ කියලා. ඒ වගේම අයින් වෙන්න ඉඩ ඉඩ ගන්න ඉඩ තියෙනවා. හිතලා බලන්න තමයි තියෙන්නේ. මම ඔක්කොම කියන්නේ. ඒතර මට අයිතියකුත් නෑ ඔක්කොම කියන්නේ මේ මාර්ගයේ ගමන් කරන කෙනෙක්. ඊට පස්සේ තියෙන දේවල් තියෙන මොන හරි කරුණා මෙච්චේ සමාධි මොන හරි හොඳ දේවල් හිතට ආවනම් හොඳ කියන වචනේ කියන්න බෑ කුසල පැත්තට අර දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පැත්තට දුක්ඛ නිස්පාදනය නෙවෙයි දුක්ඛ නිරෝධයට ආපුවා තියෙනවා නම් ඒවා වැඩි කරගන්න uppannānaṁ kusalānaṁ dhammānaṁ tritiyā ඒවා තියාගන්න ඉක්මනින් අතුරුදහන් වෙනවා ආයි හදා ගන්න ඕන මනෝ වලින් අසම්මෝසාය අවුල් සහගත නොවෙන්නට අමතක නොවෙන්නට වග බලා ගන්න. ඒව ඉසිරෙන්ට යන්නදී. බිහියෝ භාවය. වැඩිපුර වැඩි වැඩි කරගන්න. වේපුල්ලාය ඒවා ටිකක් පතුරවා ගන්නට භාවනාය පාරිපූර්ණියා භාවනා කළ භාවනා කරනවා කියනකොට මචනේ හොඳ නැහැ කියලා නමුත් කල්පනාකාරීව මේ මාර්ගයට සමාහිත බවින් ඇවිල්ලා ඒක වැඩි දියුණු කරගන්න උත්සාහයක් කරනවා චන්දන් ජනේ උත්සාහ කරනවා නේ ඉස්සරෝම Tamanට යෝජනාවක් කරනවා ස්වයං යෝජනාවක් කරන මේක හොඳ නැහැ කියලා මේක හොඳයි මේක තියාගන්න ඕන මේක වැඩි කර ගන්න ඕන කියලා ඒ Tamante ඒ ස්වයං යෝජනාව කරනවා. එතකොට තමයි ඒක හරියන්නේ. අර චන්දංජනේ වේක මම චේතනාත්මකව මේකට අවධානය යොමු කරනවා. කවුරුත් කිව්වට නෙවෙයි දැන්. අර අර දේශනේදී මෙහෙම කිව්වා බුදුහාරවල සූත්‍රයේදී මෙහෙම කිව්වා. ඒව නෙවෙයි දැන්. මේ අජ්ජත්තයේ මේ උපාදින්නයේ දුක්ඛ නිරෝධය සඳහා මේක හොඳයි තියනවා කියලා මට තේරෙන හින්දා චන්දං ජනේති වායමති ඒකෙන් උත්සාහවත් වෙනවා චිත්තම් පග්ගන්හාති ඒ වගේම හිත එකලස් කරගෙන එක එකතෙන් කරගෙන හිතට පුංචි උදව්වක් කරලා යෝජනාවක් කරලා තරවඩුවක් කරලා අනේ හිත ඔයා මෙච්චර කළා මෙහෙම කරමු කියලා එයාට එකතු කරගන්න. ඒකට උත්සාහයක් කරන දෛනික ජීවිතේ වැඩි කාලයක් ඒකට දෙනවා. කාර්ය කාර්ය බහුල භාවයෙන් ටිකක් අයින් වෙන්න හදනවා. අනවශ්‍ය කතා වලින් අයින් වෙන්න අනවශ්‍ය බැලීම් වලින් අයින් වෙන්න හදනවා හැබැයි චන්දන් ජනේති කරගෙන තමයි ඒතු සම්මා සති සම්මා සතිය තමයි කතා කරන්නේ කොතෙන්ද මේ සතිමත් භාවයේ පිහිටුවා ගන්න මගේ වන්දනීය ගුරුතුමෙක් උතුම්ම ගුරුතුමෙක් ඕකට කියනවා CIA කියලා. ඒක හරි හොඳයි. ඒ වචනේ constant integrated awareness කියලා. ඔන්න ඒ ඒ ගතිය තියාගන්න. කොතනටත්. ඒක අමතක වෙන්න පුළුවන්. එතකොට කොතෙන්ට ගියාම මතක් වෙන්නේ කියලා තේරෙනවා. සමහර විට කාර්යාලේ වැඩ කර කර ඉන්නකොට තේරෙන්නේ නමුත් කොරිඩෝර එකට ඇවිල්ලා ඇවිදිනකොට ඒක අනිත් අය එනකොට සමහර තේරෙන්න දෙනවා. ඒතකොට හැම ඒ ඒ මාර්ගේ තේරුම් ගන්න. සමහර ශාලේ ඉන්නකොට ඒක තේරෙනවා එන්නුන වැඩි. මෙතන නාන කාමරේ තේරෙනවා නම් ඒ ඒ ඒ ඒ සංඥා ටික වැඩි කරගන්න. කොතෙන්දිද අජ්ජත්තේට උපාදීන්නේට වැඩිපුරම මගේ අවධානය යොමු කරන්න පුළුවන් වෙන්නේ කියලා. භාවනාට වාඩි වෙනවා කියන්නේ අන්න ඒවා තමයි. සක්මන් කරනවා කියන ඒවට මම ඒ වචන නොකියම කියන්නේ. ඒ ඒතකොට අලුත් මේ සිහින ලෝකයක් ඉමේජිනේෂන් හදාගන්න ප්‍රැක්ටිකලි මෙතන තියෙන විදිහටම හැමදාම තියෙන ලෝකයටම ඒක යොදා ගන්න. ඒතෝ සම්මා සතිය ගැන අපි කතා කරා කොතින් මේ බුදුහාරු මේ ශරීරය පටන් ගත්ත තැන ඉඳලා ඒකට එන විදිය දුක දුම්නස ඒකත් එක්ක සමාජයත් එක්ක ඉන්නකොට යාළුවේ යාළුවෙච්ච කැඩෙන හැටි කැඩිච්ච යාළුවේ නැති රාග ඇති වෙන හැටි දේශ ඇති වෙන හැටි ලෙඩ ඇති වෙන හැටි මැරෙන හැටි මැරුණට පස්සේ ශරීරෙ වෙනද ඔක්කොම කේක් කතා කරලා ඔය ඔක්කොම ගැන තමයි අර CIA කිව්වේ ඒකයි හැම එකක් ගැනම අවධානය අවධානය අවධානය එතකොට මෙතෙන්දි සිද්ධාර්ථයන් වහන්සේ කියන්නේ අර අවුරුදු 45 තිස්සේ කි වගේම කායේ කායානුපස්සී වේදනාසු වේදනානුපස්සී චිත්තේ චිත්තානුපස්සී ධම්මේසු ධම්මානුපස්සී ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ දෙකක් මොනවද අවිජ්ජාස දෝමනස් ඒ සොම්නසින් සව් වමනාවෙන් මේ සඳහා යෙදෙන්නේ තු නිකම්මේ ටිකක් මුල් වෙනවා තු මතකදී ඊට පස්සේ සමාධි. අපි ඒ ගැන පසු දවස් නැත්නම් ඊළඟ දවසේ හරි දිගට කතා කරමු. නැත්නම් අද තවත් ඉතුරුන සම්මා සමාධිය ගැන කතා කරන්නේ කොහොඳයි කියලා හිතෙනවා. මොකද ඒක වඩා අවතීර්ණ අවතීර්ණ වෙන මාර්ගයක් හින්දා. සම්මා සම්බුදු සරණයි අනිත්‍යයටත් දහම් කියා දෙන්න බණ කියන්ට අපලොත් තියෙනවා. සම්මා සම්බුදු සරණයි කටයුතුමනි කල්යනි තුනේ එහෙනම් සාකච්ඡාවට ගෞරවණීය පිටින් අලෙස තමස්ත කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඩොක්ටර් මාධව ඔබතුමා කුණා කියන ආතේවන් සරණයි මට හුන්නේ වෙදලත් මත චූට්ටක් හිමි නැහුනේ මේ සමාවෙන්න ගැන ඒ ඔව් අපි um, හැමදාම වගේම අපි හැමදාම දින් දෙනවා මේ uh, දරුවත් මහත්තයට ඒ වගේම මේ සත්‍යතුමා හොඳ ආරම්භයක් හැමදාම දෙනවා ඒකට අපි මේ බොහොම කෘතගුණ සලකන්න ඕන ඒකට බොහොම පිං uh, මම තව uh, චූට්ටක් ඒකේ සත්‍යතුමා කරපු ටිකට තව චූට්ටක් එකතු කරපු මම දකින විදිය මෙහෙමයි මේ බොහෝ දිනාට මේ ප්‍රශ්න නෑ මේ දැන් මේ අපි මේ මම කියන්නේ මේ අපි මේ භාවනාවේ මේ යම්කිසි විදියකට මේකට යොමු වෙච්ච අයට බොහෝ දෙනාට ප්‍රශ්නයක් නැහැ මේක දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය ගැන ලොකු ප්‍රශ්න නැහැ මොකද මේ යම්කිසි විදියකින් මේ කාරණ පීඩන වෙලා මේවයි නැතිවීම දේවල් අම්මා තාත්තා නැති වෙලා ඒ වගේ දේවල් හෝ නිසා වූ ෂොක්ස් වැදිලා තමයි අපි මේ අද මේ තත්ත්වෙට මේ වැටලා තියෙන්නේ. භාවනාවේ දියුණුවගිය කෙනෙකුට මේ දේවල් වල ආදීනව දැකලා හැම ඉදිරිච්ච දෙයක්ම විපරණාම වෙවි පැවතිලා අන්තිමර නැතිවලා යනවා කියලා දැනෙලා නිරෝධ ධර්මයන් ගැන යම් යම් අවබෝධ ඇවිල්ලා තියෙන්න පුළුවන්. ඒත් මේ භාවනාවේ දියුණු කෙනෙකුට උනා මෙන්න මේ ඒකායන මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක නම් මග්ගාමග්ග දස්සන විසුද්ධිය එනකම්ම ප්‍රත්‍යක්ෂ වෙන එක අඩුයි කියන එක තමයි මට වෙන්නේ. අපි ගිරව් වගේ මේක අපේ අති උත්තම ප්‍රතාගතයන් වහන්සේට තියෙන ගෞරවය නිසා, ශ්‍රද්ධාව නිසා ඒ උත්තමය රහසින්වත් බොරුවක් කියන කෙනෙක් නෙවෙයි කියන කන්ෆර්මේෂන් එක උඩ අපි ආර්ය ශ්‍රාන්ක මාර්ගයයි ඒකායන මඟ කියලා කිව්වට අපිට මම නම් මේ මම ගැන ගන්නකො අපි ගැන නතු මම නම් ඇත්තටම ඒක තේරුණා නෙවෙයි කිව්වේ. ඕක මම ඊටාම ආස සූත්‍ර දේශනාවක් වන රතවිනීත සූත්‍රයේ ගොඩාක් පස්සේ තමයි මේ මග්ගාමග්ග දස්සන විසුද්ධිය ගැන කියවෙන්නේ. ඒ කියන්නේ සීල විසුද්ධිය ඇති වෙලා, චිත්ත විසුද්ධිය ඇති වෙලා, ධිට්ඨි විසුද්ධිය ඇති වෙලා, ඒ ඒ දේවල් පෙරටු කරගත්තට පස්සේ තමයි මේ මග්ගාමග්ග දස්සන විසුද්ධිය අපිට දකින්න පුළුවන් වෙන්නේ දැනෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා කවුරු හරි මේ අපිට මේ ඒ නිසා මේ අපිට මේ අරියට මඟ තමයි මේක ගැලවීමේ මාර්ගය කියන එක තේරෙන්නේ නෑ මුලින්ම. ඒ ගැන කලබල වෙන්න එපා. ඒ අපේ සීලය, චිත්තය, ධිට්ඨිය වගේ විසුද්ධීන් අපිට හරියට තාම වර්ධනය වෙලා නැති නිසා. ඒක නිසා මුලින් අරියට මඟ ගැඹුරට තේරෙනවා නම් ඒක නම් මම හිතන්නේ රහතන් වහන්සේ කෙනෙකුට විතරමයි මේ අස්මිමානය ඉවත් කිරීම මේ සලායතන විභංගය වගේ දේවල් කරන ඒකායන මාර්ගයේ ආර්ය ශ්‍රාන්ත මාර්ගයේ කියන එකේම හරිම අවබෝධ වෙන්නේ ඒ උත්තරයන් වහන්සේලාටම පමණයි මට දැනට තේරෙන විදිහට. අපිට තියෙන්නේ අපේ තථාගතයන් වහන්සේ දෙකේ දේශනාව පිළිඅරගෙන අපි ඉදිරියට යනවා මුලින්ම අපි දකිනවා සම්මා දිට්ඨිය හරි වැදගත් මේ දික්තිය යම් ප්‍රමාණයකට අපි දිනු කරගන්න ඕන අටදැන පිළිබඳ තියෙන විචිකිච්ඡාව නැතුව මේ තුන් ලෝකෙම අන්තිමට මොන විදියට යෙදුණත් දුකෙන් තමයි කෙලවර වෙනවා කියන අවබෝධය අපි මේ අපේ විඥාණය මේ හඹා යන වේගය විඥානයේ කරකවන වේගය යම් ප්‍රමාණයකට අඩු කරගත්තම අපිට අපේ අතින් සම්මා වාචා සම්මා කම්මන්ත නොවි අනිකක් වුණාම අපිට ආවර්ජනය කරලා මට වැරදුනා මම මෙහෙම මෙහෙම හිතියනම් මේ දුක මට අවම කරගන්න පුළුවන් කියන එකේ ආවර්ජනීය ඥානයකට අපිට පත් වෙන්න පුළුවන් මේ කියන්නේ මේ ටිකක් භාවනාවේ යම්කිසි අරමුණකට එන කෙනෙකුට ඒකට ඊළඟ අවස්ථාවක ආරම්භක විදියක් අරගෙන අර අපි නිතරම කියන්නේ අර යුද්ධයකට යන්න ගමේ කෝලහලයකට යන්න ගමේ මිනිස්සු මේ ඉතර වෙලා මම මෙහෙම આવොත් මෙහෙම ගහනවා හරම આવොත් මෙහෙම ගහනවා කියලා මේ අපි ප්‍රිපරේෂන් එකකින් සතියක් පවත්වාගෙන ඉන්න අපි අධිතන් කරනවා අපිට සම්මා ආජීවය වගේ දේවල් ගැඹුරටම දැන් කරන්න බැරි නිසා ඒව ගැන දැන් මම කලබල වෙන්න එපා අපිට රස්සාවල් කර කර යහපත් විදියට හම්බ කරගෙන මේ මාර්ගයේ බොහෝ දුරක් යන්න පුළුවන් බව අවබෝධ කරගන්න. අපි දැන් ඔක්කොම අතහැරලා මහාන වුණා. සම්මා ආජීවය රකින්න මට නම් කියන්න පුළුවන් මට නම් දැන් කරන භාවනාවේ දියුණුවවත් මට ලබා ලබා ගන්න බැරි වෙනවා කියන එක මම හොඳටම දන්නවා. ඒ නිසා අපි දැන් ඉන්න තැන ඉඳලා අපි කරපු මොකටකම් වලට අපෙන් ඉතිවිය යුතු යුතුයකම් ඉටු කරන ගමම්ම අපිට ඊටාම ඉහළට යන්න පුළුවන් මෙතන හොඳින් මතක කරගන්න ඕන සම්මා දිට්ඨිය යම් ප්‍රමාණයකට දිනු වෙනකොට ඒකෙන් අපිට ඇත්තටම සම්මා සංකප්පය අපේ මේ සත්‍යීසුමා ඒක හොඳට මතක් කරා ඒක හොඳට එම්ෆසයිස් කරා මේ සම්මා සංකප්පය හරිම වැදගත්. නෙක්ඛම්ම සංකප්පය, අව්‍යාපාද, අවිහිංසා සංකල්ප ඒ පරිවර්ත ඒව හරිය වැදගත් මොකද මේ සම්මා දිට්ඨිය යම් යම් ප්‍රමාණයකට අවබෝධ වීම තුලින් මේ සංකප්ප ඊටාම දියුණුවකට යනවා. මේ සංකප්පයන් නිසාම තමයි මම මේක විතරම එම්ෆසයිස් කරන්න හදන්නේ මේ අපේ මේ පෙර ප්ලෑන් අපේ පෙර ගහන ප්ලෑන් අපි හරම කරන්න ඕන මෙහෙම කරන්න ඕන අපි මෙහෙම හිටිය හරම හිටිය කියන නිසා අපි දන්නේම නැතුව අර දේවල් අපේ අතින් වෙන්නේ අපි නිකන් අර බලලෙක් අපි නිකන් කියන්නේ බලලෙක් දෙවට දෙවට ඉන්නවා මීයක් මොකක් හරි බටයක් අස්සට යනකොට එයාට කියන්න ඕන නෑ ඒක අස්සට ගිහිල්ලා ඉවරයි. ඒක අස්සට ගිහිල්ලා එයා අප්‍රමාණ දුකක් විඳිනවා. අන්න ඒ වගේ වෙන්නේ මෙන්න මේ අපේ පෙර ප්ලෑන් නිසාම තමයි. මෙන්න මේ සංකප්පය අඩු කරගන්න තරමට. ඒ කියන්නේ අපිට නෙක්කම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප වෙන තරමටම මේක ඊටාම වැදගත් මෙන්න මේ අපේ මේ දිවිල්ල අපේ මේ අල්ලා ගැනීම අපේ මේ මොකද්ද කියන්නේ මේ ෂණයකින් අර ඉම්පල්ස් වෙන එක. අන්න ඒ වගේ අපේ අතින් වෙන ක්‍රියා අපේ අතින් වෙන වචන අපි තවමත් ඒව වෙනවා. අන්න ඒව අඩු කරගන්න නවත්ත ගන්න තියෙන එකම දේ තමයි මෙන්න මේ සංකප්පයන්. නික්කම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප දිනු කිරීම. ඒ වගේම තමයි අපි දන්නවා සම්මා දිට්ඨිය, සම්මා වායාම, සම්මා සති මේ හැම ගමනටම අපිට පූර්වයට එනවා. සම්මා වාචාත් හරිම වැදගත්. මේක අපි මේ කියන වචන මුසාවාද පරුසාවාච විදියට අපි රළු ආකාරයෙන් අරගෙන ඒව අඩු කරලා තමයි මේ අපි කතා කරන්නේ. අපි ඒ ගැන අපේ චර දැනට මෙතන ඉන්න කට්ටිය මං හිතන්නේ ඒක ඉක්මවල ගිහිල්ලා කියලා හිතනවා මම හිතන්නේ මේ විතක්ක ਵਿਚාර අපේ සත්‍යතුමා කළා දුන්නා වගේ මෙන්න මේ විතක්ක ਵਿਚාර මෙන්න මේ විතක්ක ਵਿਚාර ඇති වෙන ආකාරය මෙන්න මේ මගේම කුණු මමම අවුස්ස ගන්න මම ගාව තිබිච්ච කුණු මම අවුස්ස ගන්න මට මේ සංකප්ප විතක්ක ਵਿਚාර දක්වා නොදැනුවත්ම වර්ධනය වුණා කියන එක ආවර්ජනය කිරීමේ හැකියාවක් Tamanට එනවා. මෙන්න මෙතනදී අපි හරියටම තේරෙනවා. අපිට හරියටම තේරෙනවා ඇයි මේ තථාගතයන් වහන්සේ අපිට දස කුසලයේ පිහිටන්න කියන්නේ මොකද කියන එක හරියටම තේරෙන්න ගන්නවා. ඒ වගේම සම්මා කම්පත් සම්මා කම්මන්තයත් මේකටයි සම්මා වාචා මේක ඉස්සරහට කිව්වේ කම්මන්තය වෙන්න ඉස්සර වෙලා ඒවට අදාළ විතක්ක ਵਿਚාරත් ඇත්තටම ඒ වාචා පැත්ත තමයි ඇති වෙන්නේ ඒකයි සම්මා වාචාව ඊටාම වැදගත් වෙන්නේ. එතකොට සම්මා ආජීවය මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ගොඩාක් පස්සේ යන්න හදන්න එපා. මම යහපත් ජීවන මාර්ගයක් තියාගෙන ඉස්සරහට යනවා. සම්මා වායාමය අර චතු සම්මප්පදං වීරිය අපි දන්නවා අණු අණු කියලා කියන්නේ අනුපද අනුපානං මේ ඉපදිච්ච නැති මේ අකු sorry ඉපදිච්ච මේ අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න මේ අපි ඉස්සෙල්ලම විදිය ගන්න මොකද අපිට ඒකනේ ලොකුම දේ ඉපදිලා තියෙන අකුසල ධර්මයන් අපි කරන්න ඊට පස්සේ මේ sorry මුලින්ම ඉපදිලා නැති අකුසල ධර්මයන් නූපදින්න අපි විරිය කරනවා ඊට පස්සේ ඉපදිලා තියෙන අකුසල ධර්මයන් මේ ප්‍රහාණය කරන්න ඒක ආයි නූපදින්න අපි මේ විරියක් ගන්නවා ඊට පස්සේ ඉපදිලා නැති කුසල ධර්මයන් ඕක මම ඕක දාගෙන ඉන්නේ ඇත්තටම මේ කෙටියෙන් අණු අණු උප අණු අණු අණු උප ඊට පස්සේ ඉපදිච්ච කුසල ධර්මයන් ඒ කියන්නේ මේ අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය. එතකොට අණු අණු. ඒක අනිත් පැත්තට තමයි උප්පානං අකුසලං ධම්මානං අනුප්පාදාය. ඔහොම කියලා මේ අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. ඔන්න ඔහොම කියලා මම ඒ සික්වන්ස් එකට තමයි මම මතක තියාගෙන ඉන්නේ මම හිතන්නේ ඒක අපේ එක්කටියට ප්‍රයෝජනවත් වේවි. මේ ඒ වගේම අර ඉපදිච්ච හතරවෙනි පදන් වීර්යයනවා ඉපදිච්ච කුසලයන් භාවනාවෙන් වැඩි දියුණු කරගෙන යන්න මේක සම්මා දිට්ඨියයි සම්මා සතියයි එක මේ වායාමය පූර්ව වෙනවා ඊට පස්සේ සම්මා සතිය අපි ඔක්කොම දන්නවා අපි ගොඩක් මම හිතන්නේ ඒ ගැන සාකච්ඡා කරා යෝනිසෝ මනසිකාරය දක්වා අපි පැවැත්වීම මේ ඔක්කොම මේ හතම තියෙන මෙන්න මේක හරිම වැදගත් මොකද මේ සමාධීන් අනිත් ආගම්වලත් අනිත් ඒ කියන්නේ ජෛන ආගම වගේ ගොඩාක් ආගම්වල මේ සමාධීන් තිබුණා. මේ ඉර්තිපාද ඒ සමාධීන් ගොඩාක් හරිය තිබුණා. මෙන්න මේක මේ සම්මා සමාධියක් වෙන්නේ. මෙන්න මේ සම්මා දිට්ඨිය ප්‍රමුඛ කරගෙන මෙන්න මේ හතම එකතු වෙච්ච සම්මා සත්‍ය දක්වා ගියපු මේ හතම එකතු වෙච්ච සම්මා සමාධියකින් තමයි මෙන්න මේකේ ගැළවිල්ලක් කියනවා නම් ඒක ගලව ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ මම හිතන්නේ අපිට මේ මේ ඔක්කොම දේවල් ඊට පස්සේ දැන් අපි කිව්වා සම්මා සතියෙන් ඒ සම්මා සමාධිය ඇති වෙනවා කියලා. ඒ සම්මා සමාධියට පස්සේ මම හිතන්නේ මේකට තව දවසක් කර සත්‍යිතුමා මතක් කරලා දුන්නා වගේ. මෙන්න මේ සමාධි සම්මා සමාධියෙන් පස්සේ අපි කියන්නේ පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය දක්වා දියුණු කරපු ඒ සම්මා සමාධිය ඇති වෙලා ඒකෙන් මෙන්න මේ තුන් ලෝකෙම තියෙන මේ හැම දේවල්ම ධාන වේවා ඉන්ද්‍රි බල වේවා මොන දේවල් නේව සංඥා නාසඤ්ඤායතනේ වේවා නිරෝධ සමාපත්තිය පවා අපි මේ සකස් කරන දේවල් මේවා කවදක හරි පැවතිලා නැතිවලා යන දේවල් කියලා අවබෝධ කරගෙන මෙන්න මේක එතකොට පහුර අතහරින ධර්ම. මම හිතන්නේ පහුර අතහරින ධර්ම. ඒ කියන්නේ සම්මා සමාධියෙන් පස්සේ සම්මා ප්‍රඥා සම්මා ඥාන ඒ වගේම මුක්තියම යන විදිය මම හිතන්නේ අපි වෙනම කතා කරන එක සුදුසිය කියලා මේ මම හිතාගෙන අනෙක් කටියට අවස්ථාව දීලා මම නිහඬ වෙනවා සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු සරණයි ડોક્ટર මාධව ජයන්ත මහත්මයා කියන්නකෝ හැමදෙනාම තෙරුවන් සරණයි සතේ කුමාර බොහොම මේ කරපුන් ලද විස්තර කිරීමට ඇත්තටම මට ඒ විස්තර කිරීම කරනකොට මතක් වුණේ දැන් මෙතන ධම්මානුපස්සනාව කියනකොට අපි මේ ධර්මයන් නැවත නැවත ධර්මයන් දිහා නැවත නැවතත් බැලීම කියන එක එනවා. ඒ වගේම බැලීම හරහාම එයට යොමු වීමක් එනවා. ඒ කියන්නේ එතකොට අපි කතා කරේ දැන් අනුපස්සනාව කියනකොට ඒ ධර්ම කොටස් ගැන නැවත නැවත නැවත නැවත ඒ ධර්ම කොටස් දිහා බැලීම කියන එක එතකොට දැන් මෙතනදී අපි අද කතා කරේ මාර්ග සත්‍ය කියන කොටස. දැන් මාර්ග සත්‍ය කියන කොටස ඇත්තටම අයිති වෙන්නේ කෘත්‍ය හැටියට. ඒ කියන්නේ අපි දන්නවා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න විදිහ බුදුරජාණන් වහන්සේ දේශනා කළ කොටස් තුනකින් ඒ තමයි සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන කියලා. එතකොට දැන් සත්‍ය ඥාන කියන කොටස තමයි ඇත්තටම අපි මූලික වශයෙන්ම ඉස්සලාම අවබෝධ කරගත්තේ උත්තේ කියලා අපි මට මතක් වුණා. සත්‍ය ඥාන කියනකොට ඒකේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ තියෙන ඇත්ත වශයෙන්ම මේ දේවල් දුකයි. මේකයි ඇත්ත වශයෙන්ම සමුදය, නිරෝධය මාර්ගය කියන එක ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධයකට එහෙම තමයි සත්‍ය ඥානය කියලා කියන්නේ. දැන් මෙතන අපි දැන් මේ දැන් අපි යෝගීන් හැටියට මූලිකවම අපි අනුමාන ඥානයක් දැන් අපිට ඇති වෙලා තියෙනවා බුදුරජාණන් වහන්සේ කිව්ව මෙහෙම ඉපදීම දුකයි ජරාව දුකයි ආදී වශයෙන් කියලා ඊට පස්සේ මෙහෙම පංච උපාදානස්කන්ධය දුකයි කියන එක කිව්වා අපි ගැන සූත්‍ර දේශනා අහනවා ඒ වගේම ධර්මදේශකෙන්ගෙන් විස්තර ලබා ගන්නවා අපි හදාරන ධර්මය හදාරනවා ඒ තුලින් අපිට අනුමාන ඥානයක් ඇති වෙනවා දුක්ඛ සත්‍ය පිළිබඳව. ඒ වගේම සමුදය සත්‍ය කියන එක පිළිබඳවත් මේ සංහාව තමයි අර 60 පොලක ඇති වෙන සංහාව නිසා තමයි මේ දුක්ඛයන් තේරම එන්නේ කියන එක අපි අනුමාන ඥාන වශයෙන් දැනගන්නවා. ඒ වගේම අපි දැනගන්නවා අපේ අත්දැකීම් හරහා මේ හින්දා නේද මේක වෙන්නේ කියන එකත් අපි දැනගන්නවා. ඒ කියන්නේ දැන් අපිට යම්කිසි දුකක් ආපු වෙලාවක අපි දැනගන්න ඇයි මේ දුක ආවේ මම මේ මම මගේ කියලා ගත්ත නිසාද දුක ආවේ නිසා නේද දුකාවේ කියලා ඒ ආකාරයෙන් අපිට යම් කිසි ප්‍රමාණයක අපේ අත්දැකීම් හරහා අපේ තියෙන ධර්මඥානෙ මත්තම් මේකේ සත්‍යතාවය ටික ටික ටික ටික වටහා ගන්නවා. ඒ වගේම තියෙනවා මේ මේකේ Nirodhe පසුගිය සතියේ කතා කරපු Nirodhe පිළිබඳව ගත්තා මේකේ Nirodhayak තියෙනව නේද කියලා අපිට මේ ධහම ඇසුරින් අපි මෙතෙක් කල් ඉගෙන ගන්න දේවල් ඇසුරින් ඒ වගේම අත්දැකීම් මොස්සේ දැන් අපි හිතුවොත් එහෙම දැන් කාලයකට කලින් අපි ගොඩාක් දුක් වෙච්ච දේවල්. සමහර ලාට ඥාති ව්‍යසන නැත්නම් තමන්ගේ දරුවන්ට සිදුවි කරදර වගේ දේවල් දිහා බලනකොට දැන් මේ දුක නෑ. ඇත්තටම මොකද දැන් මේක මම මගේ කියලා ගන්න නැති නිසා මේ ඒ විදිහ දුකක් දැනට දැනෙන්නේ නැහැ. නමුත් ඒ ඒ ආශ්‍රයෙන් අපි දැනනවා මේකදී ඒ වෙලාවේ තියෙන තණ්හාව නිසා නේද මේක උපදින්නේ කියලා යම්කිසි ආකාරයකින් ලෞකිකව අපිට පොඩි පොඩි අත්දැකීම් ඔස්සේ අපිට හිතා ගන්න පුළුවන්. අද කතා කරපු මාර්ග සත්‍යයන් එතකොට අපිට දැන් මූලික වශයෙන්ම දැන් අපි දන්නවා දැන් සත්‍ය ඥානය ඇති වෙනවා කියලා කියන්නේ ඒ කියන්නේ ඒක තමයි සෝතාපන්න අවස්ථාව කියන්නේ. නමුත් ඒක ඇති වෙන්න බුදුරජාණන් වහන්සේ කරුණු දෙකක් ගෙනහැර පාන එකක් තමයි පරතෝഘോഷ ඒ කියන්නේ කාගෙන් හරි අහලා එහෙම නැත්නම් පොත්පත් වලින් දැනගන්න එක. ඒක තමයි අපි මුගක් වෙලාවට මේ සාකච්ඡා තුලින් කරන්නේ ඒ ධර්මය නැවත නැවතත් අහලා අහලා තමන් මේ මතක් කරගෙන මතක් කරගෙන දැනගන්න එක තමයි ඒක අනුන්ගෙන් දැනගෙන තමන් ඇතුළත තමාගේ දෙයක් කරගන්නවා. ඒක තමයි පරතෝഘോഷයෙන් කරන්නේ. ඊට පස්සේ යෝනිසෝ මානසිකාරය. යෝනිසෝ මානසිකාරය කියන්නේ දැන් අන්න ඔතන දැන් ඔය ධම්මා මේ අපි දැන් මේ කතා කරන දේවලුත් ඇත්තටම යෝනිසෝ මානසිකාරයට වැටෙනවා. ඒ කියන්නේ දැන් අපි අහපු දෙයක් ගැන නැවත වතාවක් හිතමින් අපි ඒ ගැන මහන්සි වෙලා කරුණු තව තවත් ඒ නියම විදිහට يعني ඒ පිළිබඳව අපි මනස හොඳට නිර්වෘල් විදිහට හිතන්න පටන් ගන්නවා. නුවණ යොදවලා හිතන්න පටන් ගන්නවා. එහෙම හිතනකොට ඒක තමයි අත්තම ධම්මානුපස්සනාවකුත් දැන් කරන්නේ. ඒ වගේ දෙයක් කියන එක මට මේ සාකච්ඡාව තුළදීම තේරුණා. එහෙම කරගෙන කරගෙන යනකොට දැන් අපි දන්නවා මෙහෙම මාර්ගයක් පනවලා තියෙනවා කියලා අපි පරසෝഘോഷයෙන් එහෙම නැත්නම් පොතපතෙන් අපි දැනගන්නවා. ඒ දැනගෙන ඒකේ ඒ අවබෝධය තුළින් ඒකේ ලෞකික වශයෙන් යෙදෙනවා. ලෞකික වශයෙන් යෙදෙන්නේ කොහොමද? අපි සම්මා දිට්ඨියටපත් වෙනවා. මේ දේ හරි මේ දේ වැරදි කියලා මූලික වශයෙන්ම අඳුර ගන්නවා. ඒ කියන්නේ අපි කර්මඵල විශ්වාස කිරීම තුළින් ඒ මිත්‍යා ධනවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් අයින් වෙලා අපි යම්කිසි මාර්ගයකට අපේ හිත හදාගන්න මේ දේ තමයි හරි කියලා අපි දැනුවත් කරගන්න. ඊට පස්සේ අර විස්තර කරපු මාර්ගාංගට ලෞකික වශයෙන් තමයි අපි වඩන්නේ. මොකද අපි දන්නවා සම්මා සංකප්ප වලට එනකොට අපිට පුළුවන් සත්‍යදමා විස්තර කරා වගේ අනුන්ට කරදරයක් වෙන්නේ නැති. ඒ වගේම Tamanටත් කරදරයක් වෙන්නේ නැති හොඳ සංකල්පයන් ටිකක් ඇති කරගන්න. ඒ කියන්නේ කාම පැත්තට බරන වූ ඒ වගේම ව්‍යාපාද පැත්තට බරන වූ විහිංසා පැත්තට බරන වූ සංකල්ප ටිකක් ඇති කරගන්නවා අදිෂ්ඨාන වශයෙන් හරි ඒ විදිහට ඇති කරගෙන ඒ මාර්ගයේ ටික ටික ටික ටික ලෞකික වශයෙන් අපි වඩ아가ගෙන යනවා එතකොට ඇත්තටම මේ ලෞකික මාර්ගය එහෙමත් නැත්නම් పూర్ව ප්‍රතිපදාව ওই විදිහට වැඩිනවා ඒක වැඩින්නේ ඇත්තටම මේ ධම්මානුපස්සනාව තුළින් අපි නිතරම අපි වචනයෙන් කිව්වේ නැතුවට ඒක අපි හිතනවා හිතනවා මෙහෙම මෙහෙම වෙනවනේ මෙහෙම මාර්ගයක් තියෙනවනේ මේක නේද පන්නපු මාර්ගය කියලා හිතන තමයි අපි ඔය සීල සමාධි ප්‍රඥා කියන ටික ලෞකික වශයෙන් වඩන්නේ කියලා. ඉතින් ඒ වඩනකොට ඒ අර නෙළුම් මලක් පිපෙන්නත් වතුර මට්ටමට උඩට ආවට පස්සේ හිරු එළිය වැදුනහම පිපෙනවා වගේ යම් කිසි දවසක හදිස්සි වෙන්නේ නැතුව මේ කරන පිළිවෙල වශාන් මහත්මයා මේ මයික් එක මයික් මයික් එක ඔන් වෙලා ගන්නවා. හොඳයි. ඒ විදිහට අර නෙළුම් මලක් වතුර ඉහළට එනකොට ඒ හිරුවෙලිය වැදිනාම ඒක පිපෙනවා වගේ ඒ ලෞකික මාර්ගයේ දිනු කරමින් දිනු කරමින් යනකොට අර මාධ්‍ය මාස්ඥා කියවා වගේ අර සත්‍ය විසුද්ධිය මොහු කුරා ගිහිල්ලා යම් අවස්ථාවක පිපෙනවා. අන්න ඒ පිපෙනකොට අපි කියනවා ලෝකෝත්තර භූමියට ඇතුළු වුණා කියලා. ඉතින් මේකම තමයි කරන්න තියෙන්නේ කියලා හිතනවා. අද මම හිතනවා බොහොම හොඳ කොටසක් මාර්ගය කියන එක තමයි ඇත්තම අපි වැඩි යුත්තේ. වැඩන්න කලින් අපි ඒ ගැන හොඳ නිර්වෘල් අවබෝධයක් ඇති කරගන්න එක වටිනවා. ඒ අනුව මම හිතනවා මේක ධර්මානුපස්සනාවක් හැටියට මේ මාර්ගය අනුපස්සනා කිරීම. ඒකේ ඇති ආනිසංස. ඒ වගේම ඒවා ඒ මාර්ගයේ වැඩි උත්සමයන් ගැන මෙනෙහි කිරීම වශයෙන්. ඒ කොච්චර දැන් අපි දන්නවා අපිට තරහ ගිය වෙලාවට එහෙම නැත්නම් ලෝභයක් හිතෙන වෙලාවට ඇති වෙන දැවිල්ල තැවිල්ල අපිට දැනෙනවා. ඒ දැනෙනකොට හිතනවා මේ මාර්ගයේ වඩපු මේ වගේ උත්සමයන් වහන්සේලා කොච්චර නිදහසකින් කොච්චර මානසික සහනයකින් හිටියද කියන එක දැන්නවා ලෝකෙට නිර්ආමිත සේවයන් කරමින්. ඉතින් ඒ අනුව අපේ මාර්ගයේ වැඩිම ගැන නැවත නැවත හිතමින් මේ මාර්ගයේ වැඩිමට අවශ්‍ය වටපිටාව සකස් කරගැනීමෙන් ඉදිරියට යන එක තමයි කළ යුත්තේ කියලා හිතනවා. සර්වන් සර්ණයි. සර්වන් සර්ණයි යතුවත්ම හොඳයි මම ශාන්ති මහත්මියට යොමු වෙනවා නව ශ්‍රී ලංකේ සම්බන්ධව. හැමදෙනාටම තෙරුවන් සරණයි. අද දවසේ මේ ලහිත් මහත්තයා මේ කරන දෙයට අනේක වාරයක් පින් දෙන මොකද පොයේ දවසක වුණත් අපි මේ පැය දෙකක් හරි දෙකමාරක් හරි ඒ බුදු සිතිවිලි වලින්ම හිත මේ දිනු කරගන්න ලැබෙන එක ලොකු පිනක් කියලා හිතෙනවා. ඒ සත්‍යජිතුමත් කතා කරපු මහත්තයෝ බොහොම හොඳ දේවල් කිව්වා. ඇත්තටම ඉතින් අර සත්‍යජිතුමා කිව්වා වගේ අපි නිතරම ගොඩක් වෙලාවට ඉන්නේ විතක්ක ਵਿਚාර වල අපේ සිත්වලට එන අරමුණු වල. ඉතින් දැන් මේ මේ අරමුණු කෙරෙහිත් අපි ඉතින් හිත යොමු කරලා බැලුවාම සමහරවිට ඒවත් අර ඇති වී නැති වී පැවති පැවතිලා නැවති වෙලා යන විදිහ පෙනෙන දකිනකොට ඉතින් හිතෙනවා මේ කොච්චර සත්‍ය ධර්මයක්ද මේ මේ මේ දර්ශනීය කොච්චර හොඳ දෙයක්ද කියලා හිතෙන. ඉතින් ඇත්තටම ඉතින් අපිට ඒ වගේ හේතන මේ කියන්නේ මේ ඒ දේවල් නිසා ඇති වෙන මේ උපාදානයේ හින්දා තමයි අපිට මේ මේ හැම දෙයක්ම උපාදානයේ නිසා මේ උපාදින හැම දෙයක්ම මුලාවක් බව හිතනවා නම් අපිට පුළුවන් මේ මේ අපි කරගන්නේ සංස්කාර වලින් බැඳි සංස්කාර නැති කරගෙන මේ සංස්කාර වල නිරෝධය ඇති කරගන්න පුළුවන් කියලා මට හිතෙනවා කීකෝ හරියද නැහැ පෙරවන් සරණයි සම්මා වෙන්න වැරදක් ඇත්ත පෙරවන් සරණයි සෙන්දනටම අතසමුදා අදහස් ගොඩක් දෙනෙක් කියුණා දැන් මට කියන්න තියෙන කියන්නේ මගේ මට අත්දැකපු දේවල් දැන් භාවනාවේද දැන් සම්මා දිට්ඨිය හැටියට මට තේරුණේ දැන් භාවනා කරගෙන යනකොට එක්තරා කාලයක් අවුරුදු කීපයක් භාවනා කරනකොට එක්තරා සිත සෞම්‍ය මට්ටමකටම ඇති වෙනවා ඒක සෞම්‍ය මට්ටමකට ඇති වෙනකොට ඒ සෞම්‍ය මට්ටමටත් අපි යම්කිසි එක එක හොඳයි කියන අදහසක් එනවා. ඒ හොඳයි කියන අදහසත් එනවත් එකම මට තේරලා තියෙනවා ඒ ඒ ඒ ඇලීමත් මේ එතන තියෙන ඒ ඒ ඇලීමක් හැටියට ඇති වෙලා ඒ ඒක අපහු ඒ අර සෞම්‍ය මට්ටම නැතුව යන අවස්ථාවක්. ඉතින් මේක දකින්න එක මේක මට දකින්න බැරි හින්දා තමයි මේක හැමතිස්සෙම කැඩෙන්නේ. නමුත් ඒක දකින්න එක තමයි මට හිතෙන්නේ මේ සම්මා දිට්ඨිය කියන එක කියලා. මොකද ඇත්ත වශයෙන්ම අපි දන්නවා ඉතින් ලෝකේ ගැන මොනවා හිතුවත් මේ තමුන් ගැන අත්දැකලා තමුන්ගේ දැනීම තමුන් තුලින් දැකුන් නැත්තම් මේක සම්පූර්ණ හොඳ අවබෝධයක් ගන්න බෑ කියන එකයි මගේ අදහස තියෙන්නේ. ඉතින් මට තේරෙන්නේ ඇත්ත වශයෙන්ම මගේ තියෙන මේ දුර්වලකම මේ මේ සාමාන්‍ය ජීවිතේ කොහෙත් කොටක් තියෙනවා නමුත් භාවනාව තුලදී මේ ඇලීම කියන දේවල් තියෙන නිසා මේ ඇලීම ඇලීම කියන ඒ ඒ ගතිය නිසා තමයි මේ මට මගේ සිතේ අර සෞම්‍ය මට්ටම කැඩිලා නිකන් දුර්වල කියන්නේ පීඩාදායක පීඩාවක් කියන්නේ ලොකු පීඩාවක් නෙවෙයි නමුත් ඒ පීඩාවක් කියලා තේරෙන්නේ අර සෞම්‍ය මට්ටමේ ඉඳලා අනිත් මට්ටමට පනිනකොට පැනෙනකොට වැටෙනකොට ඉතින් ඒක තමයි ඒක දකින එක තමයි මට හිතෙන මේ සම්මා දිට්ඨිය කියන එක. කියන්නේ දුක්ඛේ ඥාන කියන්නේ දුක මේක දුකයි මේක දුක ඇතුනේ මේ මේ ඇලීම නිසායි කියන එක. ඉතින් මේක තමයි මට හිතනවා පළවෙනියෙන්ම අපි දැක ගන්න ඕනේ සම්මා දිට්ඨිය කියන එකයි කියන එක. ඒ වගේම මට අර සම්මා කම්මත කියන්නේ පිසුනා වාචය වාචා පිසුනා වාචා පරුසා වාචය කියනකොට මම එකතන කියවලා තියෙන වාක් විඥාප්තිය කියලා. එතකොට මේ පරුසා වාචා කරන්න ඉස්සෙල්ලා ඒක හැදෙන්න ඉස්සෙල්ලා හැදෙන එකයි කියලා මේ වාක් විඤ්ඤාප්තිය කියන එක. ඉතින් ඒකත් මේ ඒ තරමටම වර්ෂා වාචල තරමටම මේ සිත දිනු කරන එකනට නරකයි කියන එකයි මම අහලා තියෙන්නේ. ඒ ගැනත් අදහස් දැනගන්න මම කැමතියි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හැමදෙනාටම දැන් අපි මේ දවසක් කතා කරලා අපේ සතිපට්ඨාන සූත්‍රය ඇත්තටම මේ හැම දෙයක්ම අපිට මතක තියෙන්න ඕනේ කියලා හිතෙනවා මේ මේ මේ කොටසට එනකොට ඒ වගේම දැන් අපි අද කතා කරන මේ මාර්ගය කියන එක ඕනම තැනක මාර්ගයක් තියෙනවා නම් ඒ කොහොම හරි ඒකේ ගෝල් එකක් තියෙනවා කියලා. කොහේ යන්නද මේ යන්නේ මේ පාරේ යන්නේ කොහේ යන්නද කියන එක අපිට මතක තියෙන්න ඕන කියලා හිතනවා හැම වෙලාවෙම. ඉතින් මේ කියන හැම දෙයක්ම ඇත්තටම මාර්ගේ යන්න උත්සාහ කරමින් කරන කරන දේවල් අනුව හිතට එන දේවල් නිසා සමා වෙන්න මොනවා හරි අඩුපාඩුවක් තිබුණොත් ඉතින් ඒ විදිහට හිතනකොට මේ මාර්ගයේ කොහෙටද යන්නේ ඉතින් karma අපේ අවශ්‍යම දේ අපි උත්තමම දේ හිතාගන්නේ මේ නිබ්බාණය. නිවනයි ඕනේ. නිවීම. ඉතින් තාම සරලව හුඟක් වෙලාට හිතන්න පුරුදු වෙච්ච නිසා නිවන කියන්නේ මොකද්ද මේ මනසේ මේ දැඟලිල්ල නැතුව ඉන්න පුළුවන් නම් ඒක කොයිතරම් සම්පතක්ද කියලා හිතෙනවා. ඉතින් ඒ විදිහට හිතනකොට ඇත්තටම මේ ගමන සතුටින්ම යන්න ඕන එකක් කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. හැම හැම පොඩි දියුණුවකදීම සතුට පස්සද්ධිය ප්‍රීතිය දකින්නම ඕනේ කියලා. එහෙම දැක්කේ නැත්තම් අපිට මේ ගමන යන්න එපා වෙනවා. මොකද හුඟක් වෙලාවට මම හරි කැමති අපේ ජයන්ත මහත්මයා කියලා තියෙන අර සේයින් එකට එක්ක භාගෙට යනවා මගදී නතර වෙන්නේ නැතුව එලිම දිගටම යන්න උත්සාහ කරන්න කියන එක ඇත්තටම වෙන්නේ නැහැ. තමන් මේක ප්‍රීතියකින් යුතුව දැක්කේ නැත්නම් තමන්ගේ දියුණුවක් ඉතින් ඒ ඒ ඒක ලොකු වෙන්න ඕනේ නෑ. දැන් අපිට රෝෂාන් මහත්තයා කිය පසුගිය දවස්වල කිව්වා එතුමා දකින්න හැටි ඒ ජීවිතේ ඒවා පොඩ පොඩ වෙනස් වෙනකොට. දැන් අපි හැම වෙලාවෙම කතා කරන දේ තමයි අපි ඉන්න තැනින් පටන් ගන්න ඕනේ කියන්නේ. ඇත්තට මේ ඉන්න තැනින් පටන් ගන්නවා කියන්නේ මේ ලෞකිකව මේ දේවල් දැක්කොත් තමයි අපිට ලෝකෝත්තර පැත්තට යන්න පුළුවන්. ලෞකිකව නොදකින කෙනෙකුට ලෝකෝත්තර පැත්ත ගැන හිතන්නත් ටිකක් අමාරු වෙයි කියලා හිතෙනවා. මොකද සමහරක් වෙලාවට තියෙන ලෝකෝත්තර පැත්ත දැකලත් මේක තේරුම් ගන්න ඕනේ කියලා. ඒ දෙපැත්තටම වෙන්න ඉඩ තියෙනවා. නමුත් සියල්ලම භාවනාවට බාර දීලා අපි ටිකක් කතා කරොත් ඇත්තට මේ මාර්ගය ගැන අපි සාමාන්‍යයෙන් අහලා තියෙන ඥානවත්්‍ය සුඛය කියලා තමන් වරදක් නොකරන කෙනෙක් බව කාටවත් නෙමෙයි තමන්ගේ හිතටම යම් කිසි දෙකින් තීරෙනවා නම් අපේ දෙම මේ මාර්ගයේ තියෙන සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන හතර ගත්තාම ඇත්තටම මේ දේවල් අපි තුළින් හරියට සිදු වෙනවා ඒ අනවජ්‍ය සුඛය නොවරදවාම කෙනෙකුට දැනෙන්න ඕනේ. ඉතින් එහෙම දැනෙන කෙනෙකුටද ඒ ඒ නිසා ඇති වෙන ප්‍රීතිය වාක්ම සන්තෝෂයක් ඇති වෙනවා මේ විදිහට ජීවත් වෙනකොට මට කොයිතරම් පහසුද කියලා. ඊළඟට එවැනි පුද්ගලයෙකුගේ හිතේ වැඩිපුරම ඇති වෙන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන දේවල් බව දැක්කහම තවත් සන්තෝෂයක් ඇති වෙනවා මොකද මේ අනුව සංකල්ප හොඳ වෙනකොට වචනය හොඳ වෙනකොට හොඳ වැඩ කරනකොට හොඳින් ජීවත් වෙනකොට මේ දේවල් ඉබේම Taman තුළට ආරෝපණය වෙන හැටි Taman දකිනවා ඒකත් එක දෙයක් ඊළඟට මේව හැම දෙයක්ම මොකද ගිහි අය විදියට දැන් ස්වාමීන් වහන්සේලා වුණත් ඒ ස්වාමීන් වහන්සේලා වාසනේ වාසය කරන ආරාමවල පන්සල්වල වුණත් ගිහියෝ විදියට තමන්ගේ gederin මේ දේවල් ආරම්භ වෙන්න ඕනේ. තමන් දකින්න ඕනේ තමන් හරියට අනිත් අයත් එක්ක gedera ජීවත් වෙනවා කියන එක අනිත් අයව තේරුම් අරගෙන ඒ අය වෙනස් කරන්නේ නෙමෙයි හාමෝනියස්ලි කියන්නේ අනිත් අයට කරදරයක් නොවෙන්න ජීවත් වෙනවා කියන එක තමන් gederin මුලින්ම දකින එක ඒක ලুকু මාර්ගයේ යනවා කියන එක තේරුම් ගන්න පුළුවන් තැනක් කියලා හිතෙනවා. ඊළඟට මේ හැම දෙයකම උපකාරී වෙන එකම දේ කියලා බැලුවහම ඇත්තටම සිහිය. සිහිය නැති වුණු යම්කිසි අවස්ථාවක් ඇත අපිට දුක සකස් වෙනවා. තථාගතයන් වහන්සේම කියලා තියෙන දෙයක් තමයි අර මේ සිහිය අපිට පවත්වන්න ඕන දැන් අපි හොඳට කතා කරා පියවුරුමේ නැත්තම් පියවුරුමේ කියන්නේ මෙතන ඇඳින්නේ නෙවෙයි අතටම මේ සතිපට්ඨාන සූත්‍රයේන කාය අනුපස්සනා ඒ විදිහට කය සිත ධර්මයන් ගැන දකින්න විදිය සතියෙන් දකින්න විදිය ඒවට පිටතින් යම් කිසි දෙයක් වුණා නම් එතන දුක තමයි ඇති වෙන්නේ කියලා. එවනම් අපිට පුළුවන් වෙනවා අපිට තේරුම් ගන්න යම් කිසි දුකක් ඇති වුණොත් මේ මේ දුක මට ඇති වුණේ මේ විදියට නම් එහෙමනම් මම මේ වෙලාවේ මාර්ගයේ හිටියද හැම වෙලාවෙම මැනීම මේ මැනීම කවුරුවත් එක්ක නෙවෙයි Taman තුලින්ම Taman මැනගන්න එක මේ මේ මේක සිද්ධුනේ ඇයි කියන එක තමන් ආපස්සට හැරලා බලුවොත් එතකොට අපිට දකින්න පුළුවන් වෙනවා ඇත්තටම මේ දේ සිද්ධ වුණේ මාර්ගයේ මෙන්න මේ දේ මගේ අතින් කැඩිලා තියෙනවා. ඉතින් එතන පසුතැවිල්ල අවශ්‍ය කමක් නැහැ. මොකද අපි නැවතත් මතක් කර ගන්න ඕනේ අඟුලිමාල රහතුන් වහන්සේ වගේ කෙනෙක් රහත් බවට පත් උනේ කොහොමද? එහෙමනම් මටත් මේ පුංචි දෙයක් වුණා කියලා මේක පසුතැවෙන්න දෙයක් නැහැ කියලා නැවතත් වුමනාවෙන් ප්‍රතිසත්‍යජිතමා හොඳට එම්ෆසයිස් කළා මේක චේතනාත්මකව යා යුතු ගමනක් කියලා. තේරුම් අරගෙනම හිතලම යන්න ඕන ගමනක් කියන එක එතුමා තෝරලා දුන්නා අපිට. මේ විදිහට මේ සතිය ඇත්තටම සිහිය කියන එක අර මාත්‍ර සිහියෙන් පටන්ගෙන ඉන්ද්‍රිය බවට බල බවට පත් වෙලා බොජ්ජංග බවට පත් වෙන බව. කාගවත් සතිය ගැන නෙමෙයි මේ කතා කරන පුජ්‍යලයාගේ සතිය මේ தත්ත්වයට දියුණු වෙලාද කියන එක තේරුම් ගන්න Tamanටම උත්සාහ කරන්නත් ඕනේ කියන එක තේරෙනවා මේ මාර්ගය යනකොට ඒ සඳහා ඉතාමත්ම උපකාරී වුණා සූත්‍රයක් තමයි උපවාහන සූත්‍රය කියන එක. ඒ උපවාන සූත්‍රයේ උපවාන ස්වාමීන් වහන්සේත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් අතර යන සංවාදයක ඒක කියනවා යම් කිසි කෙනෙකුට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අහනවා මෙහෙම යම් කිසි කෙනෙකුට බොජ්ජංග ධර්මයන් වැඩුණාම Taman දන්නවද කියලා. ඒ උපවාන සංඥාන්සේ උත්තර දෙනවා එකින් එකටම එහෙමයි කියලා ඒක තේරුම් කරනවා. ඉතින් මේ උපවාන සූත්‍රය තාමත්ම හොඳයි. කල්යාණ මිත්‍රයෝ අපි හැමදෙනාටම අහන්න. ඊළඟට මේ නිවීම ඇති වෙන්න නම් නිවීම ඇති වෙන්න ඇති වෙන්න කලින් ඇතනම් අපි කැළඹිච්ච බව මුලින් දකින්න ඕනේ. ඉතින් ඒ ඒ කැළඹිච්ච බව දකින්න තමයි ගිය සතිය සත්‍යජිත මතේරුම් කරේ මේ 60 තැනක මේ කැළඹීම ඇති වෙනවා කියලා. මේ හැටතැන දකින්න එකට තමයි අපි ලබන සතිය කතා කරන සමාධිය අපිට උපකාර වෙන්නේ කියලා හිතනවා. එතකොට මේ මොකක්ද මේ කරන්න යන්නේ? මොකටද මේ ඔක්කොම කරන්නේ කියන එක තේරුම් ගත්තොත් අවසානයේ උපේක්ෂාව අටලෝ දහම කෙරෙහි නොස්තැලෙන සිතක් ඇති කර ගැනීම කියන එක හැම වෙලාවෙම අපේ හිතේ තියාගන්න ඕනේ. ඒ ඒ ඒ අනුව තමයි අර කැළඹිච්ච වෙලාවට තේරෙන්නේ දැන් කැළඹිලා. කැළඹිලා නැත්තම් තේරෙනවා දැන් මගේ හිත කැළඹිලා නෑ කියලා. ඒ විදිහට ඒ ටික ටික වෙන දියුණුව දකින්න අර හුඟක් උපකාරී වෙන්නේ අත හුඟක් නෙමෙයි ඇත්තටම උපකාරී වෙන්නේ සතිය වර්ධනය කර ගැනීම. ඊළඟ එක තමයි අපි මේ ගමන යනකොට අවසාන හරියට වෙනකොට අපිට තේරෙන්න ගන්නවා මේ මේ තවත් පුජ්‍යලයේ ඉඳගෙන මේක අනිත් පැත්ත ගාතිනවා වගේ ගතියක් දැනෙනවා. මේ මොකද දැන් මෙහෙම කියනකොට සමහරක් වෙලාට කියනවා අපිට දැන් බෑ ඕක කරන්න. අපිට මෙහෙම කරොත් තමයි ඕක කරන්න පුළුවන්. ඒ බෑ කියලා කියන්නේ කවුද? දැන් මේ ඉන්නේ එක්කෙනෙක් ඉන්නවා මේක කරන්න ඕනේ කියලා හිතාගෙන. තව එක්කෙනෙක් ඇතුළෙන් කියන බෑ ඕක කරන්න කියලා. අන්න ඒ අපේ විඥාණය අපිව මායාවට පත් කරන හැටි ඒක දැක ගන්නම ඕනේ. ඒක දැක දැක්කොත් තමයි අපිට තේරෙන්නේ අපිට මොනතරම් මේ අසහනයේ ඇත්තටම පුරෝගාමියා කවුද කියන එක දකින්න පුළුවන් වෙනවා කියලා හිතෙනවා මේ විඥානය කවදා හරි අපිට අල්ලගන්න පුළුවන් වුණොත්. ඉතින් මේ සත්‍යජිතුමා අපිට කිව්වාර CIA මයි වචන ටික මම ලියාගත්ත හරියද දන්නේ නැහැ constant integrated awareness කියන එක. ඉතින් ඒකම තමයි අවශ්‍ය. ඒ awareness තියෙනවා නම් මේ දේවල් සිද්ධ වෙනකොට දන්නවා. නිවෙනකොට දන්නවා ගිනි ගන්නකොට දන්නවා. ඇයි ගිනි ගත්තේ කියලා බැලුවහම තේරෙන මාර්ගයේ හිටියේ නැහැ කියලා. එහෙමනම් නැවත මාර්ගයට ඇවිල්ලා නැවත නැවතත් අපි මේ විදියට මාර්ගයේ යන බව තේරුම් අරගෙන මාර්ගයේ ඉන්නවද කියන එක. මොකද මේ මාර්ගයට නිකන් ඉන්න බෑ. පාර යන කුජලේක අල්ලගෙන ඇවිල්ලා අපිට කියන්න බෑ මේ මෙහෙම ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා එකක් තියෙනවා නිවන් දකින්න පුළුවන් මේ මාර්ගය යන්න කියලා. මේක ඇත්තටම කරන්න පුළුවන් වෙන්නේ යම් කිසි කෙනෙක් මේ දුක දුක දුකට හේතුව මෙම මේ දේ නැති වුණොත් එහෙම නැති වෙනවා කියනක තේරුම් ගත්ත කෙනෙකුටයි මේ මාර්ගය තියෙන්නේ කියලා තමයි තේරුම් අරගෙන තියෙන්නේ. ඉතින් හුඟක් වෙලාවට ඇත්තටම අර අවසාන වශයෙන් කියන්න පුළුවන් මේ මේ දේවල් මේ ලෝක ලෞකික වශයෙන් මෙහෙම දැකලා අවසානයේදී අර ධාතු වශයෙන් ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් අපිට දකින්න කියලා තියෙන පටිච්ච සමුප්පන්න වශයෙන් මේ දේවල් අපි මම හිතන ලබන සතිය කතා කරයි ඒ අනුව මේ මම කියන්නේ කවුද කියන එක තේරුම් ගත්තොතින් එතකොට අපි මාර්ගය සම්පූර්ණ කරපු පුද්ගලයෝ බවට පත් වෙන්න ඉඩ තියෙනවා කියන එක තමයි ඉදිරිපත් කරන්න කැමති. ත්වන් සරණයි. සේවන් සර්ණ චිත්‍රාජ් වස්මාගේ බොහෝම පින් බොහෝම වැදගත් කරනාම් ගණනාවක් අපි ඉස්මතු කළ දුන්නා. දැන් අපි යමු ශ්‍රීමති මහත්මියට මුලින් ඉතින් විලා කළ පස්ව සම්බන්ධ වෙනවා කියලා. තෙරුවන් සරණයි බොහොම පිංගදත මහත්මයා. ඇත්තටම සත්‍යජීතුමාත් ජයන්ත මහත්මයා, සේන මහත්මයා මහත්තුරු විවිධ ආකාරයෙන් චිත්තාජිපක්ෂ මහත්මයා මේ සම්මා ආරේෂ්ඨාංක මාර්ගයට අදාළ කරුණු විවිධ පැතිවලින් ඉදිරිපත් කළා. ඒ වගේම ආරේෂ්ඨාංගික මාර්ගයේ අපිට තියෙන එකම මාර්ගය නිර්වාණ අවබෝධය සඳහා යා යුතු මාර්ගය ඒක එදිනෙදා ජීවිතයේදී අංග වශයෙන් පුරුදු පුහුණු කළ යුතු දෙයක් වගේ හැඟෙනවා. ඒ සඳහා දැන් බගාවක් කරන්න නම් බිම සකස් කරලා වල්පැල උගුල්ලලා මුල් ගලවලා දාලා පසතුනී කරලා හදන්න ඕනේ. ගොඩනැගිල්ලක් හදන්න නම් ස්ථාවරව තියාගන්න නම් හොඳ අත්විවරමක් දාන්න ඕනේ. ඒ වගේ මේ මාර්ගයේ යන කෙනෙකුත් තමන්ගේ හිත පිරිසිදු කරලා හිත කය වචන තුන්දරින්ම පිරිසිදු වෙලා යහපත් ගමනකට යන්න අදිතාලම දාගන්න ඕනේ ඒ සඳහා අර මේ මහත්යෙක් මතක් කරා වගේ රත්විනීත සූත්‍රයේ තියෙන පරිදි සීලයෙන් විසුද්ධි වෙලා යන්න ඕනේ ගමනක් වගේ හැඟෙනවා එතකොට සීලය වශයෙන් අපි සිව් සංවර සීලය සතර සංවර සීලයෙන්ම විසුද්ධියටපත් වෙන්න ඕනේ කියලා අදහසක් ආවා. ඒ කියන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ වශයෙන් අපි ගන්නා ශික්ෂාපද රැකගෙන ඒවා කැඩෙන්න නොදී රැකගෙන ඊළඟට ඉන්ද්‍රිය සංවරයේ වශයෙන් ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් මනසින් ගන්නා වූ අරමුණු වලදී තණ්හා දික්තිමාන වශයෙන් ගන්නේ නැතුව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඒවා ගැන බලලා සංවර වීම අත්‍යවශ්‍ය දෙයක්. ඊළඟට අපි ගෙවල් දොරවල් හදනවා, ඇඳුම් පැළඳුම්, ඊළඟට ආහාර පාන ඒ වගේ දේවල් ඒකවලදී ඒ කියන්නේ සිව්පස්සය පාවිච්චි කිරීමේදී ඒවා යම්කිසි ඒ කියන්නේ තමන්ගේ සීලයට හානි නොවන ආකාරයට අන්තවාදී වෙන්නේ නැතුව තමන්ගේ අවශ්‍යතාවයල් සම්පූර්ණ කර ගැනීමේ අරමුණක් ඇතුව කරන්න ඕනේ. ඒ කියන්නේ තරංගයට අනිත් අය කරන විදිහට කරන්න යන්නේ නැතුව ඒ අතින් සිල්වත් වෙන්න ඕනේ. ඊළඟට ආජීවශ්‍රමක ශීලයේ වශයෙන් තමන් කරන රැකියාව ඒ ආදී වශයෙන් අර වැරදි වෙළඳාම් වලින් වැළකීලා තමන්ගේ ආජීවයේ පිරිසිදුව පවත්වාගෙන යන්න ඕනේ. එතකොට මේ කරුණු ටික මේ සීලය අංග 8කින් පිරිසිදු වෙන්න ඕනේ. ඒ කියන්නේ අඛණ්ඩ සීලයක් වෙන්න ඕනේ. ඒ සීලය මුලින් අගින් සිල්පද කැඩිලා තියෙන්න බෑ. අච්චිද්‍ර වෙන්න ඕනේ. මැදින් සිල්පද කැඩිලා සිල්පදයක් කැඩිලා තියෙන්න බෑ. අසබල සීලයක් වෙන්න ඕනේ. කේලියක සිල්පද කීපයක් කැඩෙන්න බෑ. අකල් මාස කියනවා. තනින් තන සිල්පද ඊළඟට බුද්ධිස්ස කියලා කියනවා මම සිල්වතෙක් මම මට අනිත් අය ගරු කරන්න ඕනේ මම ලෝකයට පෙන්වන්න විඤ්ඤූපසත්ත කියනවා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා දැක්කොත් මේ වගේ සීලයක් ආරක්ෂා කරනවා කියලා අනේ සාදු කියලා ප්‍රශංසා කරන විදිය සීලයක් වෙන්න ඕනේ. තණ්හා දික්ති මාන වලින් පරාමර්ශණය නොවිච්ච අපරාමට සීලයක් වෙන්න ඕනේ. එතකොට මේ ආකාරයට කරන සීලය සමාධියට සත්‍තනික යමාදියට හිතකර සීලයක් වෙනවා. මේ ආකාරයේ සීලයෙන් තමයි මේ ගමන යනවා නම් එතකොට අපිට තේරෙනවා මේ බොහෝ දුරට පලිගෝද වලින් තොරව මාර්ගයේ ගමන් කරන්න පුළුවන් කියලා. එතකොට ඒ ඒ සඳහා පළවෙනියෙන්ම සීල විසුද්ධියටපත් වෙලා ඒ කටයුතු කළ යුතුයි. මේ විදිහට කරනකොට මට තව එකක් මතක් ආ දැන් අර මහා චත්තාරීෂක සූත්‍රයේ තියෙනවා අපි සම්මා දිට්ඨියට පැමිණෙනවා සම්මා දිට්ඨියට පැමිණෙනකොට මිත්‍යා දෘෂ්ටිය දුරු වෙනවා එතකොට සම්මා දිට්ඨිය නිසා ඇති වෙන කුසල් වැඩෙනවා මිත්‍යා දෘෂ්ටිය නිසා උපදින අකුසල දුරු වෙනවා එතකොට හතර ආකාරයකින් අපිට ඒ වයින් අනුග්‍රහයක් ලැබෙනවා මේ ආකාරයට ආරෂ්ඨාංග මාර්ගයටපත් වෙනකොට ඒ වගේම සම්මා සංකප්ප වෙනකොට සම්මා සංකප්පය උපදිනවා මිත්‍යා සංකප්ප දුරු වෙනවා සම්මා සංකප්පය නිසා කුසල් වැඩෙනවා මිත්‍යා සංකප්ප නිසා උපදින අකුසල් දුරු වෙනවා මේ ආකාරයට ඒ අංග 8ෙදිම 4 4 4 4 වශයෙන් ධර්මතාවයන් ගොනු වෙනවා ඉතින් ඒ වගේ යන කෙනෙකුට එදිනදා ජීවිතේදී දැන් අර සතිය පිහිටවන්න ඕනේ කියලා කිව්වා සතියෙන් යුක්තව ගමන් කරනවා නම් අපි දැනට බලාපොරොත්තු වෙනවා සමාධිය ගැන කතා කරන්න සමාධිය දක්වා ය아가න්න පහසු බවක් දැනෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සිංති මහත්මිය. හොඳයි මම කැමති සම්බන්ධ වෙන්න අසංග මහත්මයාත් සමඟ පෙරවන් කරන්නේ සිල දෙනාටම මේ බැලත් මත දැනට මට කියන විශේෂ දෙයක් නෑ මම පිටුමත් පස්සෙ සම්බන්ධ වෙනවා. හොඳයි ඔය සාකච්ඡාව අවසන් කොට තමයි ලැබුණා තියෙන්නේ. තව මිනිත් 15ක් විතර තමයි තියෙන්නේ. හොඳයි අපිට ඉතුරුලා තියෙන කල්යන මිත්‍රයන් යොමු වෙන්න මම කැමති හැමෝටම අවස්ථාවක් දෙන්නත් එක්ක රචන් මහත්මයා අවසන් මහත්මයාට මම යමුනේ ඔබතුමාට ඇහෙනවද? හොඳයි. නෑ වගේ. එමුනම් දෙලු මහත්මයා මුදලට පෙරවන් සරණයි. මම පොඩි වෙලාවක් ඩිස්කනෙක්ට් එක මේ සම්බන්ධතාවය නැති වුණා මොකක් හරි මගේ ප්‍රශ්නයක් නිසා සමහර වෙන්නේ මේ සමහර දේවල් පොඩි කාලයක් යන්නේ නැහැ. මුල ටික අහනකොට ගොඩාක් ප්‍රශ්න ඇති වුණා මේ විවිධ විවිධාකාරයේ ප්‍රශ්න සහ අදහස් ඉතින් මට සමහර ඒවා නම් දැන් මතකත් නැහැ. ඉතින් සමහර ඒවා නම් ටිකක් ඒ මගේ අදහස් වලට නොගැලපෙන වගේ තේරෙන දේවල් වලට නොගැලපෙන වගේ අදහසුත් ආවා. ඉතින් සමා වෙන්න මේ ඒව සමාහට මේ ගොඩක් වෙලාවට භාෂාමය ප්‍රශ්න වෙන්න පුළුවන් ඒක ගැන සමා වෙනවා මේ මොකක් හරි එහෙම වැරදි අදහසකින් නම් නෙවෙයි මම මොකක් හරි මට සමහර දේ තේරුම් ගන්න අමාරුයි එහෙම නැත්නම් භාෂාමය ප්‍රශ්න වෙන්නදී මම ඒක ගැන සමා වෙලා සිටිනවා මේ ඒ වගේම සඳහන් කරනවා ඕනා මේ සමහර විට ඔබතුමාලට වගේ නෙවෙයි නැති මට මේ මට ගෙදර සිංහල කතා කරන්න අවස්ථාවක් නැහැ ඒක නිසා මගේ භාවිතය ටිකක් දැන් අඩුයි ගොඩක් ඒක නිසා මට සමහර දේවල් ගොනු කරගැනීමේ අපහසුතාව තියෙන වෙලාවල් තියෙනවා Um, මට පළවෙනි එකම දැන් ආයතුනේ දැන් අපිට සතීතම විස්තරයේදී දේශනා කරා චන්දන් චන්දන් ගණේති කියලා. ඉතින් එතනදී අපි ඔබතුමා අපිට සඳහන් කරා මේ මේක මේ ඒ කියන්නේ කිසියම් කැමැත්තකින්ම අපේ හිතෙම ඇති වෙන කැමැත්තක් හොල්ම කරන්න ඕන කියන අදහසක්. ඉතින් මට මම පෞද්ගලිකව මම දැකපු දෙයකදී මම කියන්නම් මම පෞද්ගලිකව මට අත්දැකීම අනුව දැන් සමහර කෙලෙස් තියෙන මේ හිතට එන ඒවා ඇත්තටම මේ ඒ කෙලෙස් කොච්චර ප්‍රබලද කියලා ගත්තොත් ඒවා හොඳද නරකද කියලා හොයාගන්නවත් හිතට පුළුවන් කමක් නැහැ. මට නම් එහෙම වෙලා තියෙනවා. මේ ඕන තරම් දැනුත් වෙනවා. ඉතින් අර කොහොම හරි ඔබතුමන්ලා වගේ මේ අපි දරුවත් මහත්මයලා ගන්න උග්‍රහයෙන් මේ මේවත් අහලා ස්වාමින් වහන්සේලාගෙන් අහගෙන මේ පොත්වල තියෙන වහලා මොන මොනවා හරි ටිකක් හිතට දාගෙන නිසා මේවා කර මේවායින් වැඩක් නැති ඒ කියන්නේ අනතුරක් තමයි වෙන්නේ කියන අදහස එන නිසාම ඒව නතර වෙනවා. එහෙම නැත්නම් ලොකු ඡන්දයක් තියනවද කියලා නම් මට හිතා ගන්න බෑ. ඉතින් ඒ මේක හොඳ නැද්ද කියලා අහන්න ඕන. ඒ වගේ ඉතින් අර මම ඒ වගේම තමයි මේ අර එක සූත්‍රයකදී මම අහලා තියෙනවා අර ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කියනවා දැන් කිරි දවිනකොට ඔක මේ කැමැත්තෙන් දෙව්වත් අකමැත්තෙන් දෙව්වත් බුරුල්ලෙන් ඇද්දොත් කිරියනවා. ඒක නිසා මේ මේක අකමැත්තෙන් හරි කමන්නේ ඒ වගේ ටිකක් කරාන ඒක වැරද්දක් වෙනවද කියලා අහන්නත් කැමති ඒක නොගැලපෙන උදාහරණයක් දන්නේ නැහැ. ඊට අමතරව මට අර මේ රත්විදිනේස සූත්‍රය සම්බන්ධයෙන් මේ අපේ කල්‍යාණ මිත්‍ර දෙතුන් දෙනෙක්ම දැන් අදහස් ප්‍රකාශ කරා. එතන නම් මගේ අදහස් ටික වෙනස්. ඇත්තටම මූලික කරුණක් රත්විදිනේස සූත්‍රයේ තියෙන නෑ. මෙතනදී මට නිකම් මේක මගේ වැරදි වැටීමක් ඇහුණ වැරද්දක් දැන්නේ මේ සීල විසුද්ධිය ඉවර කළා ඒ චිත්ත විසුද්ධිය ඒක එහෙම යන කතාවක් වගේ මට හිතුනේ මට හිතෙන්නේ මේ මගේ වැටීමේ හැටියට ඒක ධර්මානුකූල නෑ කියලා. මට හිතෙන්නේ මේ විසුද්ධිය මේ වැදගත්ම දේ තේරුම් ගන්න තමයි මේ රස උදාහරණය කියන්නේ එක විසුද්ධියක් අනිත් සිද්ධිය සඳහා පමණයි කියන එක. ඒ කියන්නේ චිත සීල විසුද්ධිය ආරක්ෂා කරලා නිවන් දකින්න බෑ කියන එක. එතන අදහස් වෙන්නේ. ඉතින් එහෙම නැතුව විසුද්ධියක් ඉවර කරලා තව එකකට යනවා කියන අදහස ගැන නෙවෙයි කියලා මට හිතෙන්නේ තන්දි ඒවා සාමාන්තරව සිදු වෙන්න පුළුවන් තත්ත්වයක් වගේ මොකද දැන් දැන් අපේ කවෙත් මීට කලින් අදහස් දක්ව එතුමිය සඳහන් කරා විශාල සීලයේ තියෙනවන තියෙන මේ ඒවා බොහොම හොඳයි නමුත් අපි මම එක තැනක අහලා තියෙනවා මේක සස් මොකක් හරි කාලේ හිටපු එක කුලයක පුද්ගලයෙක් මම හිතන්නේ බුදුරජාණන් වහන්සේගේ ඒ ගිහි කාලේ හිටපු කුලියෙන් වෙන්නේ නැති ඒ සෝවන් පුද්ගලයෙක් මේ මස්පැන් මොන එහෙමනම් ඒක සීලයක් නැත්තේම නැන්නේ පංචශීල එහෙමනම් කොහොමද සෝවන් වුනේ ඉතින් ඒ වගේ එතනදී ප්‍රශ්න වගේ ඇති වුණා ඒ වගේ අදහස් ගැනත් ඉතින් ඒ වගේම තමයි අර සත්‍යජිතම අපිට ප්‍රකාශ කරාර මේ යම් යම් දේවල් පිළිබඳ හොඳ අවබෝධයෙන් ඉන්න ඕන කෙනෙක් මේ අපි මේවා හරියන කරන විදිහ ගැන ඒක මම හිතන්නේ ඉතාල දෙකත් දැන් සාමාන්‍යයෙන් මම පෞද්ගලිකව නම් භාවනා කරනකොට මම සාර්ථක වෙච්ච දේවල් ඉව තියාගන්නත් එක මේ මේ කොයි වෙලාවෙද කොයි ඉරියව්වද කොයි පැත්තේද ඔයවත් විස්තරත් එක ලියාගන්න හරි අමාරුයි මොකද මේ මේ හිත ටිකක් එකඟ කරගන්න උස්මරැල්ලක් මේ පැය 24ම ගන්නම හුස්ම දිහා බලන්නත් කොච්චරක් පොත්තහ කියවන්න ඕනද කී දෙනකින් අහ ගන්න ඕනද කියලා කොච්චර අමාරුද ඉතින් ඒක නිසා මේ වගේ දෙයක් පොඩ්ඩක් හරි සාර්ථක වුණොත් ඒ ඒක ගැන හොඳ සටහනක් තියාගන්න මම උත්සාහ කරනවා පෙරවන් සරණයි. පෙරවන් සරණයි. හොඳයි. බොහොම පින් දෙලක් මාර්ගය විරුක් මහත්තයා මේ පෞතුක අදහසට කප්සත් තුමාට යමු. මම හිතනවා මම සත්‍යතුමාට මෙන්නම් විතර කාලේ විනාඩි 15 ඉතුරු තියෙන්නේ. එනිසා ගෞරවයෙන් සත්‍යතුමා වෙන සත්‍යතුමානි මේ අතුච්ච කාරණාවන් සියල්ල පිටු කළා අපි සාකච්ඡාව කරා. හොඳයි සම්මා සම්බුද්ධ සරණයි. එක එක්කෙනා එක එක විදිහට දකින්නේ කියන එක මතක තියාගන්න ඒ නිසා තමන්ගේ මාර්ගයේදී හුදකලා වෙන්න වෙනවා. ධර්ම කාරණා පමණක් වැරදුනොත් අපි ඒකනේ කතා කරන්න වෙන එච්චර. අර චන්දං ජනේති කියන එක එතෙන් කිවි අර ඔබතුමාට එක තේරෙනවා මේ ප්‍රශ්න අහපු කල්‍යාණ මිත්‍රාටත් ඒ ඒ අදහසට වඩා වෙනස් මෙතු උත්සාහයේදී අරයා හොඳ නැහැ මෙයා හොඳ නැහැ කියලා කියන අර එෙහි ඔත්ත විශේෂයෙන් ඔත්තප්ප ඇති කරගන්න කාලෙන් ඒක නැති කරගන්න තමන්ගේ සංයෝජනාවක් තියෙනවා. නැත්නම් ඒක අනුසයකට යන්න ඉඩ තියෙන විරෝධයක් තමන් ගැන අර self hatred දෙකක් එන්න තියෙනවා. මේ උත්සාහයේදී තමයි චාන්දන් ජනේති වායමති වෙන්නේ. මේක නැත්තම් හොඳයි නේද? මේක දුක නිරෝධ මාර්ගය නේද කියලා Taman හිතනවා. මේක දුක්ඛ සමුදය මාර්ගය නේද කියලා හිතනවා. ඒ කුසල කුසල අකුසල බව වෙනස් කරගන්න. අර ඊළඟට අර රත්විනීත සූත්‍රය කියපු කතාව හරි ඒක ඒක මේකෙන් පස්සේ එකට යනවා කියන අදහසකට යන්න එපා දැනට. ඒක නැත්තම් මේක වෙන්නේ නැහැ කියන අදහසට එන්න ඕන. නමුත් ඒ පවිත්‍ර භාවය එන්න පටන් ගන්නවා මේ දකින්නකොටම. ඒ නිසා අපි කොහෙවත් යනවානේ අපි හොයාන යන දේ අප තුල තියෙනවා කියන අදහසට එනවා. එතකොට අර ප්‍රොකස්ටිනේෂන් එක නතර වෙනවා. නැත්තම් අපි අර මාර්ගයක් හිතියමක් හදාගෙන ඒ මෙහෙම යන්න ඕන ඩිරෙක්ෂන් අරගෙන මෙතෙන් යන්න ඕන මෙතෙන් යන්න ඕන කියලා හිතුවොත් ඒකේ යවෙන්නේ සමහරට. එතස පටන් අරගත්තාම තමන් තමන් පටන් ගන්නවා. එතකොට තමන්ට තේරෙනවා දැන් මේ වැස්සක් යන හරි වයිපර් වැඩ කරන්නේ නැහැ හරි වැඩි අනේකේ හදා ගන්නවා එතකොට තමන් ඉස්සෙල්ලා ඒව හදා තියනවාද බලන්නේ කොහොඳයි නමුත් සමහරට වැඩ නැහැ වින්සෙල් ෆ්ලුයිඩ් නැත්තම් ඒක බලනවා දැන් වින්සෙල් ෆ්ලුයිඩ් නෑ මං කහලා ගන්න නමුත් අපි පාරට යනවා දැන් ගිහිල්ලා ඉවරලයි ඔක්කොම හදාගෙන යන්න ඉන්නවම නෙවෙයි ඒතර ගෑස් අඩු වුණොත් පෙට්‍රල් අඩු වුණොත් ඒක ඒක තියනවා මට දැන් යන්න මෙහෙම කරගන්න වෙනවා මං ගෑස් ස්ටේෂන් එකක් හොයාගන්න ඕනේ කියලා. රත් වෙලා වැඩි නම් එයා කන්ඩිෂන් දාන්න ඕනේ. සීතල වැඩි නම් හීටින් දා ගන්න ඕනේ. ඒ වගේ Tamanට තේරෙන්න පටන් ගන්න මේකට ආවහම. එතෙන්දී අර සති පහ සද්ධා විදේ සති සමාධි ප්‍රඥා තියෙනවා කොහොමද? ඒක අර ඉන්ද්‍රියක් හැටියට වැඩ කරනවා. අර එතෙන්දි මතක් වුණා මට හිතෙන්නේ මාත්‍ර සතිය කියන එකෙන් අවසානයේ. choiceless awareness එකට තමයි සති මාත්‍රය කියන්නේ කියලා. සති සතින්ද්‍රිය වලින් පස්සේ සති බලයට වෙලා ඊට පස්සේ ඒවා තමන් පාවිච්චි කරන්න අර එවයානස් එක පවතිනවා හැම දෙයක් ගැනම ඒක තමයි සති මාත්‍රික කියන්නේ ඒකට ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන වචෙන් choiceless awareness කියලා එක. ඒ ඒ ඒක දැනටත් අපිට තියාගන්න පුළුවන්. මේ මේක දැක්කම Tamanට අර අනිච්ච දුක්ඛ අනාත්ම දැක්කම මෙතෙක්කල් හිතාගෙන හිටි හැම දෙයක්ම විනාශල පුපුරල යනවා දහදහස්. එතකොට එනවා සම්මා දිට්ඨි කියන්නේ කියනවා එතකොට. එන්නකොටම අර දැන් අපි මෙතෙක් කතා කරලා අපි දන්න මේ ගැන කතා කරපු ඇත්ත අජ්ජත්තේ නැත උපාදින්නේ කියලා. ඒ උපාදින්නය නැත්තම් අජ්ජත්තේ තුල සිදුවෙන වෙනස්කම් Tamanට තේරෙනවා. ඉව වැටෙනවා. ඒක ඉවක් වැටෙනවා. ඒකට තමයි ඒක තමයි හොඳම වාසිය මේක. ඒ දැන් මේ කිවි අර නෙළුම් මල් පිපෙනවා වගේ එතකොට ඒ පිපෙන්න පටන් ගත්තාම නතර වෙන්නේ නැහැ. ඒකයි ඒකේ හොඳේ. සතපත්‍රය කියන්නේ ඒකයි. ඒ ඒ මේ මේක පිපෙනවා. පිපෙන්න පටන් ගත්තාම නතර වෙන්නේ එතකොට ඒ අභිමානේ තියාගන්න වෙනවා. ඒ අභිමානේ තියාගන්න වෙනවා. ඒ තියාගත්තාම සීලය කියන එකත් ඊට පස්සෙත් වෙනවා තමයි හිත. ඊට පස්සේ හිතන මේක නිසා නේද මට මේ දුක් වැඩි වෙන පැත්ත ආවේ මේ ඉන්ද්‍රිය සංවරය නැති නිසා නේද කියලා තමන්ට අවබෝධ වෙනවා. ඒක සම්මා දිට්ඨිය එතකොට. අර සාරිපුත්යන් වහන්සේ තෝරලා දෙන සම්මාදිට්ඨිය මේක කුසලයේ මේක කුසල මූලයේ කියලා ඒ වගේ තේරෙනවා මට ඉන්ද්‍රිය සංවරය තිබුණේ මම මේ දවස පුරා මේ රූපවාහිනිය බැලුවා නැත්තම් මම චිත්‍රපට බලනවා නැත්තම් පාටියකට ගියා නැත්තම් ඒකෙදි මගේ සතිය නැතුණා මට එතකොට මොකද්ද අඩුවක් ඇතුළත තේරෙනවා මම ආර්ය ශාක භාවයේ අතුරු දහන් වුණා වද්දෝ කියලා ටිකන් තේරෙනවා ඒක සම්මාදිට්ඨිය එතකොට එතකොට අර චන්දන් ජනිත ඇති කරගන්නවා ඊට පස්සේ එතකොට හිතා ගන්නවා හරි මට මම බුදුහන්ට ආදරේ. උන්වහන්සේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ. ඔක්කොම දාලා ගියා. මට පුදුම ලබන්දියාවක් උන්වහන්සේත් එක්ක ඇති වෙන ඒ වගේම උත්තමාවියන් උත්තමයන් උත්තමාවියන් කියන ආර්ය ශ්‍රාවික ශ්‍රාවක ශ්‍රාවිකාවන් ගැන මහායාන යන්න පුළුවන් තන්ත්‍රයාන යන්න පුළුවන් තේරවාද පුළුවන් අන්‍ය විතරාගි උත්තමයන් පුළුවන් කවුරු හරි කමන්න එතකොට ඒ සම්මාදිට්ඨිය 10 වෙනි කොටසට ආවහම ලෞකික සම්මාදිට්ඨිය Tamanට ගැම්මක් එනවා එනවා එනවාමයි. එතකොට ඒ සැලැස්ම හරි ඔය ඒක ඒක ඒක උත්තරමයන් ඒක හරියටම කියලා තියෙනවා. නමුත් අපි ගමන් මාර්ගයේ යනකොට අපට එක එක්කනට එක එක විදිහට තමයි මේක තේරෙන්නේ. ඒක නම් පැහැදිලිවම අපිට අපිට තේරෙනවා ඒක මේ අපි හැමෝම කතා කරන જાති අනුව සසඳන් දෙපා ඒ නිසා අර අර කීවා කතන්න අදිත්‍ය මාන වලින් නෙවෙයි සීල යන්නේ කියලා ඒ එහෙම නැතුව තමන් තමන් ගන්න ගැම්මක් ගන්න මට ආයි කියන්නේ කියන්නේ එනවා ඒක මොකද මට මාව හමු වෙන කෙනෙ වෙන්නේ ඒ හමුුණහම මට තේරෙනවා මෙහෙම නෙමෙයි කියන්නේ. අන්තිමේ තේරෙන මම මේ හොයන පරණ සත්‍යය තියෙන්නේ මන් ළඟමයි කියලා. ඉතින් ඊට වෙඩි මොකද්ද Tamanට දෙන්න අවබෝධය ඊට පස්සේ. ඊට පස්සේ තමයි අනිත් මාර්ගයට වැටෙන්න තවත් යන්න දෙයක් තවත් ඉස්සරහට ඉස්සරහට යනවා කියන එකත් වැඩිදි වචන Taman ළඟට එන්න පුළුවන් වෙනවා. ඒක සම්මා දිට්ඨිවලදී අනිවාර්යෙන් දුක්ඛේ ඥානං තියෙනවා. දුක්ඛේ ඥානං කියන අර කිවි දෙවිල්ලක් ඇති වෙනවා අපහසුතාවයක් ඇති වෙනවා කියලා ඒව ඔක්කොම දුක්ඛේ ඥාන තමයි වචන නැතක්. ඒක තමයි සම්මා දිට්ඨි. ඉතේතකොට මග මග මගට අවංකව යන්න වෙනවා. ඉතින් කතා කරන්න එක්කනටත් ඒකමයි මම මේ කියාගන්නේ. කැඩපතේ ළඟට ගිහිල්ලා කට්ටට්ටු කරලා බලන්න හලෝ ඔයා මේවා කියනවා මේවා කියනවා ඔයා මේ S2 මේ නහය මේ දිව මේ සම මේ මොලේ ඔළුව මොලේ පාවිච්චි කරනවාද හරියට මොලේ පාවිච්චි කරනවා කියොත් වෙන විදිහක් මේ මනෝ පාවිච්චි කරනවා කියලා Tamanට තේරෙනවා එතකොට දැන් රූප කියන එක තේරෙන්න පටන් ගන්න රූප කියලා කියන්නේ දැන් විද්‍යාඥයෙක් කියලා හැටියට නැත්නම් අනිත් විශ්වස්තතාවයක නැත්නම් ෆිසියොලොජි වල කියන එකම ඇනටොමි ඒකම නෙවෙයි. මගේ මම හිතාගත් හිතෙන් මවාගත් ඉමේජිනේ ඉමේජ් එකක් තියෙනවා. මේ අහවලා කියලා ඒකත් ওই තණ්හා දිට්ඨිමාන එකත් ওই තුනෙන් තමයි එන්නේ කියනකොට තේරෙනවා ඒක තේරෙන්න පටන් ගන්නවා. මේක අරන් යන්න නේද උත්සාහ ගන්න මෙච්චර කියලා. ඊට පස්සේ ඒ ඒක ආශ්‍රිත ඊට පස්සේ වින්දන ගොඩක් එනවනේ. ඒ වින්දන ගොඩ තේරෙනවා. මතකත් එහෙමයි එන්නේ මට. සංඥා කියන්නේ තේමයි. අර කොම ඉන්ද්‍රිය හය ආශ්‍රිත කරගෙන මවාගත්ත જાති. අර ලෝකයේ ඔබතුලයි කිව්වේ ඒකයි. ඉමස්මිඤ්ඤේ ව්‍යාමත්තේ කලෙබරේ සසන්නිමි සමනකේ ඒකයි කිව්වේ. මුළු විශ්වයම මුළු ලෝකෙම මා තුළ තියෙන්නේ Nirodhaත් මා තුළ තියෙන්නේ. ඉතින් මා කියන එකේ වචනෙට පාවිච්චි කරාට මෙතන තියෙන්නේ. අපිට සට්ටු කරලා බලන්න පුළුවන් දෙයක් මේක. එතකොට අර හොයාන යන දේ Taman තුළම තියෙනවා කියලා තේරෙනවා නම් ඊට පස්සේ ඒක අඩු වැඩි වෙන වෙද්දී මේ දුක වැඩි වෙන හැටි දුක අඩු වෙන හැටි ඔය පටිච්ච සමුප්පන්නතාවය ඉදප්පච්චේතාව තේරෙන්න පටන් ගන්නවා ඉද ඒකමයි බුදුහාම කියන්න හදන්නේ මේක ඉදප්පච්චේතාව තේරුම් ගන්න ඒක උන්වහන්සේම වෙන කෙනෙක්ගෙන් ආවේ නෑ ඒ ඒ ඒ දේශනය ලෝකෙට ඒ පටිච්ච විනීත ආරිසාක්‍ය බවට අපිටපත් වෙනවා ගත්ත වගකීම මම මට පවරගෙන මාර්ගයට බහිනවා. මාර්ගය ගාව ගන්නවා. මාර්ගය තියාගන්න හදන මා තුල මාර්ග මං මාර්ගය යනවා නෙවෙයි. යන යන්න අතුරුදහන් වෙලා යනවා. ඒකයි ඒකේ වාටි යන්න යන්න යන්න යන්න යන්න අතුරුදහන්. අර කාර්යක උපමා ගත්තොත් අන්තිමට කාර්යක අතුරුදහන් වෙනවා. කාර්යක ඊට පස්සේ පෙන බෝලයක් බවට පත් වෙනවා. එක පාරකුත් නැහැ යන එක කාර්යකුත් නැහැ අන්තිමේදී පෙනුම්බොලි පිප්පෙල ඒකයි ඒකේ වාසිය තියෙන්නේ අන්න අතුරුදහන් වෙන එක පුදුම රමණීය ඇති කියන දකින්න ඇති බැලුවාම ඉතින් ඉන්සම් මේ කියන ඒවා ආරෝපණය කරන්න හදාගන්න තමන් ධර්ම මාර්ගයට අනුව අපි තථාගතයන් වහන්සේත් එක්ක ඒ ධර්මයත් එක්ක යමු අර ඊළඟ සතියට අවශ්‍ය වෙන ධාන ගැන මම විශේෂ කැමති අනුපද සූත්‍රයට ගිහිල්ලා බලනවා නම් මාළුන්ගේ සූත්‍රයයි මේ නැත්නම් තණ්හා සංකේ සූත්‍රය නැත්නම් විශේෂයෙන් අනුපද සූත්‍ර ගැන හොයලා බලන්න. බොහොම පින් අරුපාන සූත්‍ර ගැන මතක් කළ දුන්නට උතුම් කාරණා. බොහොම පින් බොහොම පින් කල්යාණ මිත්‍රුණාට. පෙරවන් සරණයි සත්‍යජිතුමා බිහියෝ භාවය කියන වචනේ තේරුම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. බිහිය කියලා කියන්නේ හුඟක් කියන එක. වැඩි කරගන්න උත්සාහ ගන්නවා කියන්නේ. බිහිය කියලා කියන්නේ වැඩිපුර. වැඩිපුර වෙන බවට. ටිකයි දැන් තියෙන වැඩිපුර කරගන්න. බොහොම පිං. හොඳයි සත්‍යත්වානි එහෙමනම් අපි අද දවසේදී වැඩසටහන නිමා කරමු අද දවසේදීත් අපි පැය දෙක කාලයකට ආසන්න කාලයක් පොය දිනේදී මේ උතුම් ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන අවස්ථාව ලැබුණා අපි පුළුවන් තරම් හැම කල්යන මිත්‍රයෙකුටම තමගේ කටහඬ අවදි කරන්න තමගේ හිත දිහා බලලා කතා කරන්න අවස්ථාවක් ලබා දුන්නා. ඉතින් සමහර අයට කලබුන් ඒක සමාවෙන් මේක අපි අද දවසේදීත් සත්‍යතුමාටත් ඒ වගේම සම්බන්ධ චනි සියලුම දෙනාටත් අපේ নমස්කාරය පුදක සිටිනවා මේ කල්යාණ මිත්‍ර හමුව පැවැත්වෙන්නේ සියදෙනාගේ සහභාගීත්වය නිසාමයි ඒ නිසා අපි නැවතත් ආවර්තන සත්‍යතුමා ලබන සතියේ තකස්සමකට දෙන්න අද දවසේදී එහෙනම් අපි මේ ධර්ම සාකච්ඡාව මෙතනින් නිමවටපත් කරනවා ඉතින් මම ඉතාමත් මුදව වෙන්නේ ශක්ති කුමාරියම වෙනවා අද සාකච්ඡාව නිවාස විසඳා. ඒකත් සම්පූර්ණ සම්මා සම්බුද්ධ සරණයි දලුවත් මහත්මයා පින් බොහොම හැමෝටම පින් හැමෝම තව කල්යාණ මිත්‍ර මිත්‍රයන් ඉන්න බව පේනවා හැමෝම මේ තමන් යන මාර්ගයට අනුරූපව ඒකේ පුළුවන් තරම් ඒකෙන් ඒකෙන්ම අපි කතා කරන්න උත්සාහ ගනිමු පොතපතේ තියෙන කාරණා තවත් හුඟා දැන් සම්මාදිට්ඨි කිව්වහම නමුත් අපි ඒ වාටම නොගිහිල්ලා අපි මේ සති හතර හත පහ හය තුල කතා කර දේ තුල රැඳෙමින් මේ මාර්ගේ මන් තුල දිය හැරෙන්නේ කොහොමද මේක උන්නේ මේක නෝනේ කියලා බලලා ඊළඟ දවසේ අපි කතා කරනකොට අනුපද සූත්‍රය කියලා බලලා ඒක ඒකේ අර නාම රූප පවතින හැටි ඒ ධ්‍යාන තත්වවලදී ටිකක් හොයලා කතා කරලා ඒව අපතුල කොහොමද වෙන්නේ කියලා හොයලා බලමු. ඥානানন্দ හාමුදුරන්ගේ වගේ ධර්ම දේශනා තියෙනවා නම් දානනිත් ඒ වන්දනීය උත්තමයන්ගේ අහන්න පුළුවන් අපිට. සම්මා සම්බුද්ධ සරණයි. බොහොම පිං බොහොම පිං සසර සසර පැවැත්ම තුල කල්යාණ මිත්‍රෝ බොහොම දුර්ලභයි. බොහොම දුර්ලභයි. අපේ සිත් පිරිසිදුයි, පවිත්‍රුයි, නිර්මලයි, හොඳ පැතුම් රසක් අධිෂ්ඨානසක් කරමු. කුසල පැත්තට. මේ පුණ්‍ය චේතනා, කුසල චේතනා බලවත් උපනිෂ සම්පතක් වීමෙන් අපේ ඉදිරි දීමක තවදුරටත් වාග්ය සම්පන්නහා වාසනාවන්ත වේවා. දායනික දීපෑත්මේදී කායික, මානසික දුම්නස් කම්කටොළු අනන්ත අප්‍රමාණව ඒවි ඒවාට සතිමත් මුහුණ දෙන්න තරම් චිත්ත ශක්තියක් අපතුල ජනිත වේවා සසර වසනතුරු උදාාර ගති පැතුම් ඇති කල්යාණ මිත්‍රයන් සහ කල්යාණ මිතුරියන් පමණක්ම ඇසුරට ලැබේවා අපේ ශේ සඳහා අප්‍රමාණ ලෝක සත්‍යාත් නිර්ාමස සේවයක් සිදු කරන සඳහා පරම ශාන්ත සුඛේ නිබ්බාන අවබෝධ වේවායි අදිෂ්ඨාන කරමු ඒ වගේම තාම ගෞරවයෙන් තාම කෘතඥතාවෙන් ඒ කපිලවස්තුති ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ උන්වහන්සේට අපි කෝටි ප්‍රකෝටි වාරයක් ප්‍රණිපාත කරමු මේ මාර්ග ගමන් මාර්ගයේ පෙන්වූ ධර්මයටත් ඒ වගේම මාර්ගයේ මෙතෙක් පමුණුවාලු උත්තමයන් වහන්සේලාටත් අපි තාම කෘතඥතාවයෙන් ආදරේ වැතිසිතින් নমස්කාර කරමු ඉමාය ධම්මානු ධම්ම පටිපත්්‍යය බුද්ධම් පූජයමි කියලා. සම්මා සම්බුදු සරණයි කල්ජාන මිත්‍රවුණට පින් බුදු සරණයි කිව්වනවේ අපිටම හිතාගත්ත පමණයි අපි අපි කාටත්. බුදු සරණයි බුදු සරණයි. බුදු සරණයි සත්‍යතුමානි සත්‍ය. සර්වන් සරණයි හැම දිනාටම. බොහොම පිං. සර්වන් සරණයි. සර්වන් සරණයි. සර්වන් සරණයි. හැම දිනාටම සර්වන් සරණයි නිකුත් නිරෝගී සුවය. සත්‍ය. එරුම් සර්ණයි හැමදෙනාටම